පින්නතුනේ ධර්ම දානයත් ධර්ම ශ්‍රවණය කිරීමත් මේ ශාසනයේ ඊටාම උතුම් පින්කම්. සද්ධර්ම දානය හැම දානයක්ම අභිභවනය කළ මහානීය වූ එකම දානමය පින්කම. එහෙමනම් අද ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරණ සත්පුරුෂ පිරිස ඒ අතු උතුම් දානමය පින්කම මුදුන්පත් කරගන්න අතර අනිත් ශ්‍රාවක පිරිස සියලු දෙනාම මනාව ධර්ම ශ්‍රවණය කරලා සසර මග කෙරවල කරගන්න මහත් වූ ආරක්ෂාවක් පිටුවහල ඒ තුලින් හොයාගන්න වීරිය වඩන පිරිසක් පින්නතේ මනාව ධර්මයේ ඉගෙන ගත්තොත් මේ ජීවිතෙන් මගඵල ලැබුණ නැත්නම් දෙව්ලොවදී මාර්ගඵල ලැබෙන ආකාර හතරක් පිළිබඳව සෝතානුදත සූත්‍රයේ දේශනා කොට වදාළා. ඉතින් ඒ කරුණු මේ පිරිස නිතර නිතර බණ අහලා දන්නවා. ඒ ශ්‍රද්ධාවම මුල් කරගෙනයි නැවත නැවත බණ අහන්න සූදානම් වෙන්නේ. මේ සියලු දෙනාටම මහත් වූ සත්පුරුෂයෙක් වෙමින් තමන්ගේම අදහසක් අනුව චක්කුන් උදපාදි කියන උතුම් මාතෘකාවක් යටතේ මේ පින්කම සංවිධානය කරන අපේ හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ ස්වාමිදිනිය නැතුළු සියලු දෙනාටම මේ රැස් කරගන්න උදාාර පුණ්‍ය ධර්මයන් හේතු වේවා ධර්ම දානමය පින්කම කරන සත්පුරුෂ පිරිසට ශ්‍රාවක ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනා කරන උතුම් නිවන සැප සහිත ප්‍රතිපදාවෙන්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන එක කොටසක්. මේ කොටස හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ මාරයාගේ ආයාචනය. අපේ භාග්‍යතුන් වහන්සේට මාරයා කතා කරපු හැටි. මාරයාගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ උත්තර දීපු හැටි. භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ කවුරු පිළිබඳව විශ්වාසයක් තියාගෙනද කියන කාරණාවත් එක්ක තමයි අද මේ ධර්ම කාරණාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද කියන එක තමයි මේ දේශනාව පුරාවටම විස්තර වෙන්නේ. මහබෝසතාණන් වහන්සේ ගිහිගෙන් අබිනිෂ්ක්‍රමණය කරන්න සූදානම් වෙන වෙලාවේ මාරයා බෝසතාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කතා කළා. කතා කරලා කියනවා තව දවස් 7කින් ඔබට සක්විති රාජ සම්පත්තිය හම්බ වෙනවා. මේ මහ පෘථුවියේ අධිපති බව ලැබෙනවා. ඒ නිසා ඒ අවස්ථාව මගේ අරගන්න එපා. ශක්තිති රාජ්‍ය ලබාගෙන අපමණ රාජාභිෂේකයෙන් රාජාශ්චර්යයෙන් යුක්තව ජීවත් වෙන්න සැප විඳිමි. එහෙම ආරාධනාවක් කරාම මහබෝසතාණන් වහන්සේ සිහිපත් කළේ වසවර්තියේ මගේ ඒකායන පරමාර්ථය ශක්තිති රජෙක් වෙන එක නෙමෙයි. මගේ ඒකායන පරමාර්ථය බුද්ධ රාජ්‍යයේ මහරජු වෙන එකයි. බුද්ධ රාජ්‍ය පිහිටවන එකයි. මේ සියලු සැප සම්පත් අත්හැරලා මම මේ මාලිගාවෙන් එළියට බහින්නේ ඒ සඳහා. ඒක නවත්තන්න ඔබට කවදාවත් පුළුවන් කමක් නැහැ. මං එළියට බහැපු ගමන මං එහෙමම පිටත් වෙනවා. ආන් ඒ වෙලාවේ මායя කල්පනා කරනවා හොඳයි. හැබැයි යම් මොහතක රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ඔබේ සිතුවිලි මාත්‍රයක්වත් ඇති වෙනවා නම් ඇහෙන් හෝ කණෙන් හෝ දිවෙන් හෝ නහයෙන් හෝ කයෙන් හෝ මනසින් අකුසලයක යෙදෙනවා නම් ආන් එතනදී මම ඔබාලා ගන්නවා. මොකද මේ මායාවේ අධිරාජ්‍ය පිහිටලා තියෙන කෙලෙස් මත. ඕනම පුද්ගලයේ තමන්ගේ විශේෂය තුල බඳින්න මායාවට පුළුවන්කම තියෙන මේ කෙලෙස් නැමැති රැහෙනින්. එහෙමනම් බෝසතාණන් වහන්සේ ළඟ මේ වාගේ වරදක් වුණොත් මම ඔබ වල්ලා ගන්නවා. එහෙම හිතාගෙන මායාවත් පිටත් වෙනවා. මාරයා කී පාරක් ළඟටම වෙලා කොච්චර කාලයක් හිටියද? අවුරුදු 7ක්ම හිටියා. හැබැයි මේ අවුරුදු 7 පුරාවට මේ මුලින් සඳහන් කරපු ආකාරයේ ක්ලේශ ධර්මයක් බෝසතාණන් වහන්සේගේ ජීවිතෙන් අල්ප මාත්‍රයක්වත් මාරයාට දැකගන්න දැකගන්න බැරි වුණා. පිළිතුනේ වසවර්ති මාරයා අතිශයින්ම දුකටපත් වෙච්ච දවසක් තියෙනවා. කවදද? ලෞතර බුද්ධත්වයේ ලබාගත් දවස. මාරයා ඒ තරම් දුක් වෙන දවසක් මේ ලෝකේ වෙනත් නැහැ. මාරයා කල්පනා කළේ හත් අවුරුද්දක් තිස්සේ මම සිද්ධාර්ථයන්ගේ පිටිපස්සෙන්ම හිටියා. අල්ප මාත්‍ර හෝ වරදක් දැකලා අල්ලගන්න. කෙලෙස් සහිත සිද්ධාර්ථයන්ගෙන් දැකගන්න බැරි වුණ වරදක් සව් කෙලෙස් නසාපු මේ මහ මුනිවරයාගෙන් මට කොහොමවත් දකින්න හම්බෙන්නේ නැහැ. ආන් එදා මාරයා භාග්‍යතුන් වහන්සේ ළඟින් අයින් වෙලා යනවා. ඉතින් මේ බුද්ධත්වය ලබන්න ලෑස්ති වෙනකොටත් මාරයා බොහෝ කරදර කළා. නොඑක ආකාරයේ කරදර කළා. දසබිම්බරක් මාර සේනාව අරගෙන ආවා. ඒ කියන්නේ මේ මහ පොළව වාගේ බර 10ක් දසබිම්බර අරගෙන ආවා. ඒ තරම් මාර්යව අරගෙන ඇවිල්ලා මේ බුද්ධ රාජ්‍ය ලබන එක නතර කරන්න අප්‍රමාණ වෑයමක යෙදුණා. වරුසා 9ක් වැස්සෙව්වා. හැබැයි ඉතින් ඒ එකකින්වත් ප්‍රයෝජනයක් උනේ නැහැ. අන්තිමට සඳහන් කළේ සිද්ධාර්ථ ඔය ආසනේ උඹේ නෙමෙයි මගේ. සාක්ෂි තියනවද කියලා අහපුවාම අර කෝටි ගණන් මාර සේනාව කෑ ගහලා කිව්වා අපි තමයි සාක්ෂි කියලා. සිද්ධාර්ථ ඔබටත් සාක්ෂි තියනවාද? බෝසතාණන් වහන්සේ වෙලාවේ සිහිපත් කළේ මේ ආසනය වෙනුවෙන් මම පාරමිතා පිරුවා මිසක් ඔබ පාරමිතා පිරුවේ නැහැ. මගේ පාරමිතා 30ක් තියෙනවා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට. පාරමිතා 10 30 ආකාරයකට පූර්ණේ කළා. වසවර්තියේ මම ඒ සියලු පාරමිතා අදිෂ්ඨාන කරන්නේ සියලු දාන පාරමිතාව අදිෂ්ඨාන කරන්නේත් නැහැ. නමුත් මේ බුද්ධත්වයේ හොයාගෙන යන ගමනේ බුදු වෙන්න කලින් manuss ලෝකෙ ඉපදින අන්තිමාත්ම භාවයේ වෙස්සන්තර මහ බෝසතාණන් වහන්සේ දන් දෙනකොට මේ මහ පොළොව හත් වතාවක් කම්පාවටපත් වුණා. ආන් ඒ කාරණාව මම අදිෂ්ඨාන කරනවා. එදා මං දන් දෙනකොට කම්පා වෙච්ච මහ පොළොව මේ වජ්‍රාසනය වෙනුවෙන් මං එහෙම පින්කම් කළේ කියන එකට සාක්ෂි කියන්නේ නැද්ද? බෝසතාණන් වහන්සේ එහෙම අදිෂ්ඨාන කරනකොට මේ මහ පොළොවේ ඊටාම දරුණු භූමිකම්පාවක් ඇති වුණා කියලා සඳහන් කරනවා. හැබැයි ඒ වගේ කාටවත් හානි වෙන්නේ හානි වෙන්නේ නැහැ නමුත් මහ පොළොව හෙලවෙනවා. මාර පිරිස මොන තරම් බීතියටපත් වුණාද? සඳහන් කරනවා කෝටි ගාණක් මාරියෝ දෙදෙනෙක් එකමග යන්නේ නැතුව දිව්ව කියලා. හරියට කොයි වගේද? ලොකු හුලං රැල්ලකට අහුවෙච්ච පුළුන් කැටියක් සීසීකඩ කොහොම ඉහිරිලා විසිරීලා යනවද? මාරපිරිස විසිරුණේ ඒ වගේ. මාරයාගේ හස්තියා ගිරිමේ කළා. මේ මහා දරුණු විශාල හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ළඟ දන ගැහුවා. මාරයා පරාජයටපත් වුණා. හිරු බහැලා යන්නත් කලින්ම මාරයව පරාජය කරලා ලෞතර බුද්ධත්වයේ ලබාගත් පහවදාලියෙම හිරු නැගගෙන එනකොට බුද්ධ නැමැති සූර්යයා මහ බෝධියේ පාමුල වජ්‍රාසනයේ මතින් පැන නැංගා. ඒ වෙලාවත් ලෝකයේ මහ පුදුම අසිරිමත් අවස්ථාවක් විදහාපාප මොහොතක්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සම්බෝධිය කියලා සඳහන් කරන්නේ ප්‍රථම සම්බෝධි කාලය සත් සතිය. මේ සත් සතිය ගෙවමින් බෝධිය ආශ්‍රය කරගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එක දවසක් උරුවෙන් දනව්වි තියෙන නිග්‍රෝධ කියන නුග ගහවකට නුග රුක්ෂයේ ගාවට වැඩම කොට වදාලා. අපි මේ නුග ගහට කියනවා අජපාල නුග රුක කියලා. එළුව බලාගන්න මිනිස්සු වැඩියෙන්ම රැස් වෙන තැන අජපාලකයෝ රැස් වෙන තැන නිසා අජපාල කියන නම මේ නුගගහට පට බැඳිලා තිබුණා. අජපාල නුගරුක. එතෙන්ට වැඩම කළා. එතෙන්ට වැඩම කරලා බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ මාරයා ආයෙත් එනවා. එදා එන්නේ මහ පුදුම කල්යාණ මිත්‍රයෙක් හැටියට. ළඟට ඇවිල්ලා කතා බහ කරලා බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදුගුණ වලින් වර්ණනා කර කර බුදුරජාණන් වහන්සේට ස්තුති කරනවා. වන්දනා කරනවා. බුදු ගුණ වනලා, ස්තුති කරලා, වන්දනා කරලා තාම කාරුණික ආයාචනාවක් කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න තුරු මරණයටපත් නොවන බවත්, ඔබ වහන්සේගේ ගිහි සැප එපා කියන බවත් සඳහන් කළා. ගිහි සැප අත්හැරලා ආවේ සක්විති රාජ්‍ය අත්හැරියේ ලෞතුරා බුදු වෙන්න. දැන් ඉතින් හරි ස්වාමීනි, බුදු උනානේ දැන් පිරිනවම් පාන්න. මාර්යා ආරාධනා කරනවා. දැන් පිරිනවම් පාන්න. හැබැයි ඉතින් දැන් පිරිනවම් පෑවක් මාර්යාගේ බලාපොරොත්තුව මුදුන්පත් වුණාම තමයි වෙන්නේ. මාර්යා ආන් එහෙම ආරාධනාවක් කරාම අපේ බුදුරජාණන් වහන්සේ මාර්යාට උත්තරයක් දෙනවා. හැබැයි ආන් ඒ උත්තරේ දුන්නේ අපි පිළිබඳව විශ්වාසයක් තියාගෙන. ඒ කාරණාවයි මෙතන සාකච්ඡා කරන්නේ ඒ කාරණාවයි වටින්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකමිදාහං ආනන්ද සමයං උරුවලායන් විහෙරාම නජ්ජා නේරංජරාය තීරේ අජපාල නිග්‍රෝධ මූලයේ පඨමාභි සම්බුද්ධ ආනන්ද මම මේ ප්‍රථම සම්බෝධිය නැත්නම් සත් සතිය ගත කරන කාලේ උරුවෙල් දනව්වේ නේරංජනා නදී තීරයේ තියෙන අජපාල නම් නිග්‍රෝධ මූලයේහි නුවගහ පාමුල වැඩ ඉන්න වෙලාවේ මාර්යා ආව මං ළඟට අතකෝ ආනන්ද මාරු පටවිමා යේනාහං තේනුපසංකමේ උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි මම එතන ඉන්න වෙලාවේ මාරයා මං හොයාගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම කීවා ඒකමන්තං තිතෝකෝ ආනන්ද මාරෝ පාවිමා මං ඒ තදවෝච පරිනිබ්බානි ධාතු බන්තේ භගවා මාරයා මට ඇවිල්ලා කියනවා පරිනිබ්බානි ධාතු බන්තේ භගවා භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනවම් පානසේක්වා ඒ වෙලාවේ මුලින් සිහිපත් කළා වගේ අපි ගැන බලාපොරොත්තුවක් තියාගෙන අපි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ උත්තරේ තමයි ඒවං උත්තේහං ආනන්ද මාරං පාපමත්තං ඒතදෝචං නතාවාහං පාපින් පරිනිබ්බායිසාමි පෞකාර මාරය මම එහෙම පහසුවෙන් දැම්ම පිරිනවම් පාන්නේ නැහැ යම් තාක් මගේ භික්ෂූන් වහන්සේලා ශ්‍රාවක නොවන්නේද ඒ තාක් මම නොපිරිනිවන් පාන්නේමි මගේ භික්ෂුන් වහන්සේලා මගේ ශ්‍රාවක නොවන තාක්කල් මම පිරිනිවන් පාන්නේ නැහැ. උන්වහන්සේලා මගේ හැබෑම ශ්‍රාවකයෝ බවට පත්වෙච්ච දවසට මම පිරිනිවන් පානවා. බලාපොරොත්තු තැනට සිව්වනක් පිරිස ආවහම තමයි මම පිරිනිවන් පාන්නේ. එතෙක් පිරිනිවන් පාන්නේ නැහැ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ අපි ගැන විශ්වාසයක් තිබ්බා කියලා අපි කියවන්නේ. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච තැනට මේ සිව්වනක් පිරිස එන්න ඕනේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා කාලය වෙනකොට ඒ සිව්වනක් පිරිස උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච තැනට ඇවිල්ලා හිටියා. ඒ නිසා තමයි දැන් පිරිනිවන් පාන්න කාලයයි කියලා භාග්‍යතුන් වහන්සේ තීරණය කොට වදාළේ. එහෙනම් මේ මාර්යා ආරාධනා කරපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උත්තර දීපු හැටි. එතකොට යම්තාක් මගේ භික්ෂූන් වහන්සේලා ශ්‍රාවක නොවන්නේද ඒ තාක් මම නොපිරිනිවන් පාන්නේමි. මෙතන මේ වික්ෂුන් වහන්සේලා කියලා සඳහන් කරලා තිබුණට පැහැදිලි කරනවා මේ කතා කරන්නේ සිව්වනක් පිරිස ගැනම කියලා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන්. වෙනතිය ආන් එතන මොන වගේ වෙන්න ඕනේද? වියත්තා. මගේ ශ්‍රාවක පිරිස ඊටාම වියත් අය බවට පත් වෙන්න ඕනේ. උගත් වෙන්න ඕනේ. මේ බුද්ධ ධර්ම පිළිබඳව හසල දැනුමක් ඇත්තවුම් බවට පත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මනාව සාසනික ප්‍රතිපදාවේ හැසිරෙන්නන් බවට පත් වෙන්න ඕනේ. ආන් මේ හැසිරීම සම්බන්ධයෙන් පුදුම ශ්‍රද්ධාවක් උපදවා ගන්න අය බවට පත් වෙන්න ඕනේ. එහෙනම් වියත්තා වියක් වෙන්න ඕනේ. ඒ කාරණාව පැහැදිලි කරනවා නිවනට යන මාර්ගය ගැන වියක් බවක් තියෙන්න ඕනේ කියලා. මෙතන මේ උගත් වෙන්න ඕනේ, වියක් වෙන්න ඕනේ කියලා කියේ වෙනත් මේ බාහිර විෂයන් සම්බන්ධයෙන් නෙමෙයි. එහෙම එකක් භාග්‍යතුන් හසික බලාපොරොත්තුවක් නැහැ. නිවනට යන මාර්ගය පිළිබඳව හසල අත්දැකීමක් ඇති අය බවට පත් වෙන්න ඕනේ. පින්නතර මේ කාරණාව අපි තව තව සාකච්ඡා කළොත් වැටහෙන විදිහට මේ නිවනට යන මාර්ගය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක. මේ පින්නතේ යම් කෙනෙක් අපි මෙහෙම උදාහරණයක් අරගත්තොත් කෙනෙකුට ඕනේ නීතිඥ මහත්තයෙක් වෙන්න. තව කෙනෙකුට ඕනේ දොස්තර මහත්තයෙක් වෙන්න. ඉංජිනේරු මහත්තයෙක් වෙන්න. ගුරුවරයෙක් වෙන්න. එතකොට නීතිඥ මහත්තයෙක්, දොස්තර මහත්තයෙක්, ඉංජිනේරු මහත්තයෙක්, ගුරුවරයෙක් බවට පත් වෙන්න මොනවද අපි කරන්න ඕනේ? මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕනේ. අද කාලේ හැටියට කිව්වොත් පෙර පාසල් යන්න ඕනේ. ඊට පස්සේ බාලාංශ පන්තියට බාර දෙන්න ඕනේ. ටික ටික ටික ටික අධ්‍යාපනය දියුණු කරගෙන ආවිලා ශිෂ්‍යත්ව පන්තියට එන්න ඕනේ. ශිෂ්‍යත්ව පාස් වෙලා දැන් දොස්තර කෙනෙක් වෙන්න ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕන නෙමෙයි. එහෙම වුණොත් තවත් ලොකු ඉස්කෝලේකට යන්න පුළුවන්. සාමාන්‍ය පෙළ පාස් වෙලා, උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලය කියන ආයතනයට ගිහිල්ලා අවුරුදු 5ක් 6ක් එහි ඒ ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ විෂයන් හදාරලා එහි පරතරයට ඇවිල්ලා උපාධියක් අරගෙන තවත් නොයෙක් වූ කටයුතු වල නිරත වෙලා වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය කරුණු ටික මනාව සම්පාදනය කරගන්න ඕනේ. එහෙමනම් ඒ වෛද්‍ය වෘත්තිය කියන ඒකායන ඉලක්කය ගාවට යනකම් පෙර පාසලේ ඉඳලා යා යුතු ගමන් මඟ ඊටාම පැහැදිලිව පැහැදිලිව තියෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගිහිල්ලා තමයි එතෙන්ට යන්නේ. ආන් ඒ වාගේ අපේ ශාසනය සඳහන් කළේ සාංශාරික සියලුම දුක් නැති කරන්න නිවන කියන අති උතුම් ධර්මතාවය ළඟට යන්න ඕනේ. එතනකට වෛද්‍යවරයා බවට පත් වෙන්න අවශ්‍ය මග ඊටාම් පිරිසිදුව පැහැදිලිව පේන්න තියෙනවා. ඒ හින්දා එයා වෛද්‍යවරයෙක් වුණා. එතකොට මේ නිවනට යන මග පිරිසිදු නැද්ද? පැහැදිලි නැද්ද? ඒ මගත් ඊටාම පිරිසිදුයි. ඒ ගමගත් ඊටාම පැහැදිලිව තියෙනවා. නමුත් කවුරුවත් යන්නේ නැත්තේ. දැන් අතීතේ නම් බොහෝ අය මේ මාර්ගයේ ගමන් කළා. ඒ නිසා රහතන් වහන්සේලාගෙන් පිරිලා හිටියා. මගපරලාභීන්ගෙන් පිරිලා හිටියා. අපේ ග්‍රන්ථවල සඳහන් කරනවානේ ලංකාවේ එකම එක දවසක් තිබිලා තියෙනවා රහතන් වහන්සේ නමක් නැති දවසක් නැති වෙලා. මේ කියන්නේ එක දවසක් තිබිලා තියෙනවා ලංකාවේ වැඩ හිටපු සියලුම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා සියලු දෙනාම රහතන් වහන්සේලා. ලංකාවේ රහත් නොවිච්ච කෙනෙක් ඇත්තෙම නැහැ. සියලුම දෙනා රහත් වෙලා. එහෙම එක දවසක් තිබිලා තියෙනවා. ඒතකොට ඉතින් පහවදාට උන්වහන්සේලා වෙන කොහි කොහේ හරි වඩින්නේ. එහෙම දවසක් ලංකාවේ තිබිලා තියෙනවා. එතකොට එහෙනම් ඒ කාලේ මේ නිවනට යන මඟ ඒ තරම්ම ප්‍රචලිතයි. මිනිස්සු අතර හරි ජනප්‍රියයි. එතකොට අද රහතන් වහන්සේලා එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා තියෙන්නේ. නැතුවමද? නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ලෝකේ රහතන් වහන්සේලා නැත්තේ නැත්තේ නෑ. රහතුන්ගෙන් ලෝකේ හිස් වෙන්නේ නෑ කියලා දේශනා කළානේ. සමහර සත්පුරුෂෝ කියලා තියෙනවා. අහවල් අහවල් තැන්වල රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. තාම පැහැදිලිව දන්නවා. ගිහිල්ලා සැක නැතුව වඳින්න පුදන්න පුළුවන්. තාම රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් මග පිරිසිදු නැහැ. මාර්ගය නැද්ද? තියෙනවා. ඉස්මතු වෙලා නැහැ. ප්‍රචලිත වෙලා නැහැ. පේන්නේ නැහැ. හැඟවිලා. අපි කවුරුවත් ඒක ප්‍රචලිත කරන්න උත්සාහ දරන්නේ නැහැ. කොහෙද මේ මග තියෙන්නේ? අදත් ත්‍රිපිටකයේ සහ අට කතාවේ සසරින් එතර වෙන මග ඊටාම පැහැදිලිව තියෙනවා. එහෙනම් ඇයි අපි මේ මග හොයන්නේ නැත්තේ? අද ත්‍රිපිටකය බොහොම සුලභයි. දුර්ලභයි නම් කමක් නැහැ. සුලභයි. ඕන තරම් පිටකේ ඊටාම නිවැරදිව මුද්‍රණය වෙලා තියෙනවා. පහුගිය කාලේ එහෙම තිබුණේ නැහැ. මේ මෑත භාගයේ බොහෝ පොත් කඩවලින් ත්‍රිපිටකය මිලට ගන්න පුළුවන්. මෙහෙනම් තුම්මුල්ලට ගියත් ගන්න පුළුවන්, දෙහිවලට ගියත් ගන්න පුළුවන්. එක කට්ටලයක් නෙමෙයි කට්ටල 50ක් 60ක් වුණත් ගන්න පුළුවන්. පන්සලේ තියන්නත් පුළුවන්, ගෙදර තියාගන්නත් පුළුවන් අධ්‍යයනය කරනවා නම්. එහෙමනම් නිවනට යන මග ඉතාලම පැහැදිලිව තියෙනවා. ඒ වුණාට පින්නතනේ මේ මග අපි අල්මාරියේ දාලා වහනයි තියෙන්නේ. ඒ හින්දා මාර්ගය ප්‍රචලිත නැහැ. ඒ මාර්ගයේ තියෙන අල්මාරිය. නමුත් නිවරට යන මග අල්මාරියේ තිබිලා බැලන්නේ. ඒක අපි ළඟ තියෙන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි පරිහරණය කරන්නේ නැහැ. ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා නිවන් මඟ වැහිලා. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ නිවන් මඟ හංගලා තියයි කියලා නෙමෙයි ඒක ඉස්මතු කරලා ලෝකයට පැහැදිලි කරලා තමනුත් කියවලා තමනුත් දැනගෙන තව අයට කියලා දීලා මේ මග වහ වහ ප්‍රචලිත කරයි ව්‍යාප්ත කරයි කියලා. හැබැයි ඕන් ඒක අපි අතින් වෙලා වෙලා නැහැ. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ගාවට යන මග හොඳට පැහැදිලි නිවනට යන මග පැහැදිලි නෑ. අපි ඒක පැහැදිලි කරන්න උත්සාහ කරන්නේත් නෑ. අපේ දරුවන්ට ඒ මග කියලා දෙන්න අපි හිතුවේ හිතුවේත් නෑ. ඒගොල්ලෝ දොස්තරවරු ඉංජිනේරුවරු කරන්න නම් රෑ දවල් නැතුව මහන්සි වුණා. හැබැයි සංසාරයෙන් එතර කරවන්න කිසිම මහන්සියක් දරන බවක් පේන්නේ පේන්නේ නැහැ. ඉතින් මේ කාරණාව සාකච්ඡා කරන්න නම් කරුණු කාරණා සීමාවක් නැහැ. පින්නතේ මේ අපේ ශාසනේ මේක මේ සාමාන්‍ය ශාසනයක් එහෙම කියලා කවදාවත් හිතන්න එපා. මේක දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් හිතලා ඉවර කරන්න බැරි ශාසනයක්. අපේ ශ්‍රද්ධාව කොයිතරම්නම් පිරිහිලාද? මෙහෙම හිතන්නකෝ. අපේ බුදුරජාණන් වහන්සේ සක්විති රජෙක් වෙන්න වාසනාව තිබුණ කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්ම යුක්තයි. භාග්‍යතුන් වහන්සේ හැරුණකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබිච්ච තව දෙන්නෙක් මේ ශාසනයේ ඉන්නවා. කවුද? එක්කෙනෙක් රාහුල කුමාරයා, අනිත් එක්කෙනා නන්ද කුමාරයා. රාහුල කුමාරයයි නන්ද කුමාරයයි. සිද්ධාර්ථ කුමාරයාගේ පුතයි සිද්ධාර්ථ කුමාරයාගේ මල්ලි. ඒක නන්ද කුමාරයා දැයි මල්ලි කියලා කියන්නේ. සුද්ධෝදන මහරජුරුවන්ගේම පුතෙක්. ඒ හින්දා මල්ලි. තමන්ගේම මල්ලි. මේ දෙන්නටම සක්විති රජ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙන්නම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. හිතලා බලන්න මේ දෙන්නම සක්විති රජ වුණාද කියලා. ඇයි භාග්‍යතුන් වහන්සේ හිතුවේ නැත්තේ මගෙන් ලෝකයා බලාපොරොත්තු වෙච්ච දේ මගේ මල්ලිගෙන් වෙනව නම් කොච්චර හොඳද? එතකොට ලෞතුරා භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා. පෘථිවි ඊශ්වර සක්විති රජෙකුත් ඉන්නවා. දෙන්නම සාක්‍ය වංශේ. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ පුතාගෙන් ඒකයි බලාපොරොත්තුුනේ නැත්තේ. හත් අවුරුදු වයසේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා රාහුල කුමාරයාගේ අම්මා කිව්වේ පුතේ අර මහ පොළොව කම්පා කරව කරව වඩින්නේ උඹේ තාත්තා. ඒ තාත්තා ගාව තියෙනවා උඹට දෙන්න નિયમિત දායාදය. ගිහිල්ලා ඉල්ලගනි. හත් අවුරුදු වයසේ පුතා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට එව්වා. දායාද ඉල්ලන්න. භාග්‍යතුන් වහන්සේ කුමාරයාත් අඬ ගහගෙන පන්සලටම වැඩියා. රාහුල කුමාරයා සක්විති රජ කරන්න කල්පනා කළේ නැහැ. භික්ෂූන් වහන්සේලාට සඳහන් කළේ රාහුල පැවිදි කරන්න කියලා. දැන් ඕන් රාහුල කුමාරයා පැවිදි වුණා. තවත් සක්විති රජෙක් පැවිදි වුණා එතකොට. නන්ද කුමාරයා හැදිලා වැඩිලා ලොකු මහත් වුණා. නන්ද කුමාරයා විවාහයකටත් අරැන්දා. නන්ද කුමාරයා වෙනුවෙන් දිව්‍ය මාලිගාවක් වගේ මාලිගාවක් ගොඩ නැගුණා. හෙට අලුත් මාලිගාවට ගෙවදින දවස. හෙට නන්ද අභිෂේක ලබන දවස. හෙට රජ වෙන දවස. හෙට රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච ජනපද කල්යාණිත් එක්ක විවාහ වෙන දවස. දැන් මේ තුන් මංගල්‍යම යෙදලා තියෙන්නේ. මේ වාගේ පුතෙක් අපිට හිටියනම් මේ වාගේ අවස්ථාවකට මූණ පාලා හිටියනම් මව්පියෝ නෑදෑයෝ යාළු මිත්‍රයෝ අසල්වැසියෝ මොන තරම් සතුටින් ප්‍රීතියෙන් ඉපිලෙයිද ඔහුගේ මංගල්‍ය තුන මුදුන්පත් කරවන්න. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ එදා දානේ වළඳලා නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දුන්නා. මේ සාමාන්‍ය කෙනෙක් හිතන්නේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් අකාරුණිකද? අර තරුණිය එහාට වෙලා බලාගෙන ඉන්නවා. මව්පියෝ මෙහි පෙරම් පුරාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පාත්‍රය අතට දීලා නන්ද කුමාරයා එක්ක යනවා. එක්ක විහාරයට ගිහිල්ලා නන්ද කුමාරයාගෙන් අහන්නේ නන්ද පැවිදි වෙන්න කැමති නැද්ද? නන්ද කුමාරයාට හිතෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අද අපට හිතෙනදී අපි යම්කිසි වැඩකට අවුරුදු ගාණක් තිස්සේ සූදානම් වෙලා සූදානම් වෙලා ඒක මුදුන්පත් කරගන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ අපි කියමුකෝ අපි හෙට විවාහ වෙන්න ඉන්න දවස කියලා. අපේ යාළුවෙක් ඇවිල්ලා යෝජනාවක් කරනවා හෙට පිටරටක විනෝද චාරිකාවක් යන්න කියලා. අපි හිතයි අපේ යාළුවාගේ ඔළුව හොඳ නැද්ද කියලා. ඒ මං මේ හෙට විශේෂ කටයුත්තක් යොදාගෙනනේ. දැන් මෙයා කියනවා මට විනෝද චාරිකාවක් යන්න කියලා. නන්ද කුමාරයා භාග්‍යතුන් වහන්සේට මොන තරම් ගෞරවයක් තිබ්බද? මේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ඔක්කොම. දන්න බව නන්ද කුමාරයාත් දන්නවා. නන්ද මහාන වෙන්න කැමති නැද්ද? මොන තරම්නම් ගෞරවයක් තියෙන්න ඕනේද? ස්වාමීනි කැමති. එතකොට බලන්නකො මේ මේ තැනට ඇවිල්ලා බලන්නකො ඒක කොහොම ප්‍රකාශයක් වෙන්න ඕනේද කියලා. ඒක ඔබේ ජීවිතයට එකතු කරලා බලන්නකො මේ වාගේ තුම් මංගල්‍යයක් තියෙන වෙලාවේ එහෙම කෙනෙක් ඇහුවොත් එහෙම හිත හදාගෙන කැමතියි කියලා කියන්නේ. කොයි තරම් ගෞරවයක් තියෙන්න ඕනේද? වචනේ විතරයි ඕනේ උනේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා නන්ද මහාන කරන්න කියලා. භික්ෂුන් වහන්සේලා නන්ද මහාන කළා. එතකොට හෙට හම්බෙන්න තිබිච්ච රජකම, හෙට ලැබෙන්න තිබිච්ච විවාහය, අර අලුත් ගෙදර ඇතුල් වෙන එක ඔක්කොම පැත්තක. මේ සක්විති රජෙක් මේ මහාන කළේ. එහෙමනම් තමන්ගේ පරම්පරාවෙන්ම සක්විති රජ වෙන්න හිටපු දෙන්නේ පැවිදි කළා. ඇයි සක්විති වෙන්න දුන්නේ නැත්තේ? මේ තමයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව. එහෙමනම් අපි අපේ දරුවන්ට මේ දොස්තරවරු ඉංජිනේරුවරු ආදී උසස් උසස් ස්ථානාන්තර වලට යන්න ඉගැන්නුවාට කමක් නැහැ. ගන්නන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ ඔක්කොම කරන ගමන් නිවනට යන මගත් ඒ අයට පැහැදිලි කරන්න ඕනේ. හැබැයි අද උගත් නූගත් සමාජයේ 198ක් ගාවම ඒ මග නැහැ. ඉතින් අපි කල්යාණ මිත්‍රත් නැහැ. අපි සත්පුරුෂ වෙලත් නැහැ. නිවන් මඟ වැහිලා ලෞකික මඟ හොඳට දවසින් දවස ඇරෙනවා. ධර්මය ගැන දන්නේ නැහැ. සතර අපාය ගැන තේරෙන්නේ නැහැ. සංසාර දුක වැටහිලා නැහැ. අපි දරුවන්ට ඒ තරම් කියන තරම් ලොකුවට ආදරෙත් නැහැ. ආදරේ නම් කරන්නේ ඕකද? ආදරේ නම් කරන්නේ අපායෙන් ගලවන එක. නමුත් මේ යන ප්‍රවාහය තුල එහෙම බබාක් වෙන්නේ නැහනේ. එතකොට අපිට ඉන්නේ එක දරුවයි. නැත්තම් දෙන්නයි. එක්කෙනෙක් මහාන වෙන්න ඕන කියලා එයා කීවොත්, දරුවා කීවොත් ඒත් ඉඩ දෙන්නේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් මහාන වෙන්න දෙන්න කියලා කිව්වොත් ඒත් දෙන්නේ නැහැ මේ කාරණාව අහන්නකෝ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ එක දවසක් එක උපාසක මහත්තයෙකුට කතා කරලා මේ උපාසක මහත්තයා මුණ ගැහෙන්න ගියහම වස් කාලේ උපාසක මහත්තයා ආරාධනා කළා මහා මුණ්ඩ ආරාධනාවක් කළා ස්වාමීනි මේ වස් කාලේ මෙහෙ වස්වසන්න කියලා. පිළිගත් ආරාධනාව. වස් සමාදන් වුණා. වස් තුන් මාසෙම උන්වහන්සේ වැඩ හිටියා. වස් පවාරණය කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේ වඩින්දයි සූදානම්. ආන් ඒ වෙලාවේ අර උපාසක මහත්තයා උන්වහන්සේට බොහෝ දේවල් පූජා කළා. ස්වාමින් වහන්සේ නමකට ප්‍රයෝජනෙට ගන්න අවශ්‍ය බොහෝ දේවල් පූජා කළා. උන්වහන්සේ ඔක්කොම බාරගත්තා. බාර අරගෙන සේරම පිළිගත්ත තැන තියලා ආපහු වඩින්න නැගිට්ටා. උපාසක මහත්තයා අහනවා ස්වාමීනි මේ දේවල් ඔබ වහන්සේ වෙනුවෙන්මයි පූජා කළේ. මෙවුවා අරන් යන්න ඕනේ. පළවෙනි පාරත් දෙවෙනි පාරත් තුන්වෙනි පාරත් කිව්වා මේවා ඔබ වහන්සේටමයි. පිළිගන්න පිළිගත්තා. අරන් යන්න බෑ. ඇයි ඒ ස්වාමීන් මෙව්ව ගෙනහිල්ලා පරිස්සම් කරන්න මට ගෝලියෝ කැපකරුවෝ නෑ. ඒ ඉන්න මට එපා. ඔබට පින් සිද්ධ වෙන්න මම බාරගත්තා. මේ තාත්තා මොකද ගත් කටරම කියන්නේ? ගෝලියෝ නෑ. ස්වාමීනි මගේ ලොකු පුතා දෙන්නම් කියලා කිව්වා. පුත්තු දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් මහා සුමන අනිත් එක්කෙනා චූල සුමන. ලොකු පුතා දෙන්නම් කිව්වා. කියනකොටම කිව්වා දෙනවා නම් පොඩි පුතා දෙන්න කියලා. ඒත් එකම තීරණය කළා එහෙනම් පොඩි පුතා දෙනවා කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහි වැඩිෙත් ඒ වැඩේ තමයි. මොකද මේ පොඩි පුතා සංසාරي කරපු මහ පිංකන්දක් තියෙනවා. ඒ කාරණාවත් එක්ක සාකච්ඡා කරන්න ගියොත් කතාව හරි දිගයි. චූලසුමනත් එක් කරගෙන යනවා. ගිහින් චූලසුමනව පැවිදි කළා. දැන් මේ කතාව මම එතෙන්ට කීවේ එතකොට එදා අයගේ තිබ්බ ශ්‍රද්ධාව. මම මේක කලිනුත් සඳහන් කරලා ඇති ස්වාමීන් වහන්සේ නමක් අද දායක මහත්තයෙකුට කිව්වොත් මට සිල් ගුණ පුරා ගන්න පහසුවට සිල් ගුණ පුරා ගන්න පහසුවට තව කවුරු හරි ඕනේද? සිල් රකින්න තව කවුරුවත් ඕනේ නැද්ද? ඕන වෙන අවස්ථාවක් නැතුව නෙවෙයි. උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට බොහෝ දේවල් පිළිගන්ව ගන්න සිද්ධ වෙනවා. ගිලම්පසක්, පළතුරු පානයක්, බේතක් හේතක්, දානේ ටිකක්. මේ දේවල් පිළිගන්ව ගන්න සිද්ධ වෙනවා. ඒකට සාමණේරෙක් හෝ ගිහි කෙනෙක් ඉන්න ඕනේ. පූජා කරන්න මලක් නමුත් නෙලා ගන්න කෙනෙක් ඉන්න ඕනේ. එහෙමනම් උන්වහන්සේට ඒ මග යන්න එහෙම කෙනෙක් හිටියොත් තව හුඟක් හුඟක් පහසුයි. ඒ හින්දා දායකයෙකුට කිව්වොත් මට එහෙම කවුරු හරි කෙනෙක් හොයලා දෙන්න කියලා. මොකක් කියයිද අපි? ස්වාමීනි මගේ පුතා යන්නේ ආනන්දෙට. මං ගෙනල්ලා දෙන්නම් ඔබ වහන්සේගේ කැපකරුකමට. මගේ පුතා යන්නේ රෝයල් එකට. කමක් නෑ මං ගෙනල්ලා දෙන්නම්. එහෙම කියයිද? කවදාවත්ම කියන්නේ බලන්න. ඔය යන්නේන ගමන් ස්වාමීනි හම්බෙනවා කාත් කවුරුවත් නැති අය. අම්මා තාත්තා නැති දරුවෝ. එහෙම කෙනෙක් හම්බුනොත් ගෙනල්ලා දෙන්න. දැන් බලන්නකෝ මුණ්ඩ උපාසක මහත්තයගේ ශ්‍රද්ධාවයි අපේ ශ්‍රද්ධාවයි අතර තියෙන වෙනස. ඉතින් එහෙම කෙනෙක් හම්බුනොත් ගෙනත් දෙන්න. ඒ අපේ හැටි. ඉතින් මේක අර සත්පුරුෂ ධර්මයේ පුරාම ව්‍යාප්ත වෙලා යනවා මේක. පුතාට සත්පුරුෂ වෙන්නත් ඕනේ. නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නෑ. යා රොයල් එකට ගිහිල්ලා ලොකු කෙනෙක් වෙන්න ඕනේ. අපායෙන් මිදුණත් නැතත් කමක් නෑ. එතකොට මේ චූලසුමන පැවිදි කළා. පින්තනේ කෙස් බානකොට රහත් වෙනවා. ඒ සංසාරේ පුරාගෙන තිබිච්ච පින කොයිතරම් ශ්‍රේෂ්ඨද. ඊට පස්සේ පුංචි හාමුදුරුවොත් අඬගහගෙන බුදුන් වඳින්න යනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ. යන අතරමඟ ලෙනක නතර වුණා. උන්වහන්සේට බඩේ මාරුවක් හැදුනා. එකක් අපහසුයි. පුංචි හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි වේදනාවෙන් ඉන්නවා වගේ පේනවා. එයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සුමන මගේ බඩේ අමාරුවක් තියෙනවා. ස්වාමීන් වෙනදත් ඔක හැදෙනවද? සමහර කාලවල හැදෙනවා. දැන් මේ කතාව මම හිතන්නේ හුඟක් අය දන්නවා. ස්වාමීන් ඒ කාලේට මොනවද කරන්න බෙහෙත්? ඒ වෙලාවේ සඳහන් කළා මට අනවතප්ත විලෙන් පැන් ටිකක් තිබුණොත් හොඳයි. මං අරන් එන්නම් ස්වාමීන්. සඳහන් කළා යන්න. ඒ විලගාවේ ඉන්නවා නාගරාජයෙක්. ඒ නාගයා මං හොඳට අඳුරනවා. ඒක නාගරාජයාට කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවට පැන් ටිකක් ගෙනියන්න ආවේ කියලා. රහතන් වහන්සේලා හරීම නිහතමානී. යනකොට නාගයා නාග කන්‍යාවිව පිරිවරාගෙන එතන උත්සවයක්. අහසින් එන්නේ පුංචි ළමෙක්. අවුරුදු 7ක ළමෙක්. නාගයාට හිතුණා මේ පුංචි එක්කෙනෙක් අපිට වඩා උඩින් යන්නේ. එන හැටියට පේන්නේ කෙන්ඩියකුත් අරගෙන පැන්ගෙනියන්න ඉන්නේ. ලොකු මානයක් ඇති වුණා මට වඩා උඩින් යනවට. දෙන්නම්කෝ අද පැන් කියලා විශාල පෙන ගොබයක් මවලා මුළු අනෝතප්ත විලම වැහුවා. නමුත් ළඟට ඇවිල්ලා බොහොම කාරුණිකව කතා කරලා තුන් පාරක්ම ඉල්ලුවා මට පැන් ටිකක් දෙන්න. බෑ කියන්නේ නෑ පුළුවන් නම් ගන්න කිව්වා. ඉතින් තුන් පාරක්ම ඉල්ලුවා තුන් පාරම උත්තරේ ඒකයි. ඊට පස්සේ තීරණය කළා එහෙනම් මම කවුද කියලා මෙයා ටිකක් දැනගන්න ඕනේ. ඇහි පිල්ලම් ගහන මාත්‍රයට සියලුම දිව්‍ය ලෝක වලට සහ බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා මතක් කළා අනවතප්ත විලගාව පුංචි යුද්ධයක් තියෙනවා බලන් දෙන්න කියලා. රහතන් වහන්සේ නමක් කතා කිරුවට පස්සේ කුමන ආකාරයේ කෙනෙකුටවත් නැවිත් ඉන්න බෑ. දෙවියෝ බ්‍රහ්මයෝ අනවතප්ත විල පිරෙන්න ඉහලින් වැඩ හිටියා. ඒ වෙලාවේ ඇවිල්ලා ආයෙත් කතා කරලා කියනවා මට පෙන් ටිකක් දෙන්න. පුළුවන් නම් ගන්න කිව්වා. දැන් නාගයාගේ මාන්නේ තවත් වැඩි වුණා දෙවියොත් බලාගන්නේ. ඒ වෙලාවේ මහා බ්‍රහ්මකයක් මවාගත්තා. නාගයාගේ පෙනගොබේ උඩසක් මං කරන්න ගත්තා. පින්නදින බ්‍රහ්මයේ කියලා කියන්නේ හරියට බ්‍රහ්මයේ බ්‍රහ්ම කයෙන්ම බැස්සොත් මේ ලෝකෙට අපේ රටට බැහැගත්තොත් අද හැටියට කිව්වොත් නම් දිස්ත්‍රික්කයක් විතර යට යනවා. තරම් විශාල ශරීරයක් තියෙනවා. ඒ තරම් බරයි එතකොට දැන් මේ බ්‍රහ්ම වේශයක් මවාගෙන ඉන්නේ. නාගයාට උහුලන්න බෑනේ. උහුලන්න බැරි නිසා වෙහෙසටපත් වෙමින් ටික ටික ටික ටික පෙනගොබේ ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වාගේ ජල කඳන් අහසට විදින්න ගත්තා කියලා සඳහන් කරන්නේ. ඒකෙන්ම කෙන්ඩිය පුරවගෙන උන්වහන්සේ අහසින්ම වැඩියා. කේන්ති දෙවියෝ බ්‍රහ්මියෝ ඉන්න තැන මට මහා ලැජ්ජාවක් ඇති කළා. පරාද වෙලා ඉවරයි එතනම. නමුත් දෙවියෝ ඉස්සරහ පිටම පරාජය බාර ගන්නවට වඩා ලැජ්ජාව වහගන්න පිටිපස්සෙන් එළවනවා. සාමණේරයන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ගිහිල්ලා පැන්කෙන්ඩිය පිළිගන්නලා ඉවරනකොට නාගයත් එතන. වළංගන්න එපා ස්වාමීනි කැප නැහැ කිව්වා. සාමණේරයන් වහන්සේ කිව්වා කැපයි ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේ නම බොරු කියන්නේ නැහැ නේ කවදාවත්. අනුරුද්ධ මහරහතන් වහන්සේ පැන් වැළඳුවා නාගයා දෙවනි වතාවෙත් පරාදයි. එපා කියද්දී වැළඳුවා. කේන්ති ගියා හොඳටම. ස්වාමීනි මේ සාමණේරයා ආයෙ නම් ඒ පැත්තේ යන්න එපා මරනවා කිව්වා. ඒ වෙලාවේ රහතන් වහන්සේ සඳහන් කළා නාගරාජයේ උඹ වාගේ 100ක් 1000ක් ආවත් මේ සාමණේරයාගේ රෝම කූපයක්වත් උඹට හොල්ලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි ඒක නොදැන නෙමෙයි පස්සෙන් ආවේ. මම ඒක දන්නවා. සමාවෙන්න. ඔබ වහන්සේලාට අදින් පස්සේ අනවතප්ත මිලෙන් පැන් ඕන වුණත් මහන්සි වෙලා වදින්න ඕනේ නෑ. මට පණිවිඩයක් එවන්න. මං ගෙනල්ලා දෙන්න. දැන් සේවකයා වෙනවා. දන්නවා සුමන සාමණේරයන්ගේ තරම. මම මේ කාරණාව සඳහන් කළේ මේ ශාසනයේ හැටි අවුරුදු 7ක පුංචි හාමුදුරන්ගේ தත්ති සාමණේරයන් වහන්සේගේ. දැන් එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඊටාම ඉහළ තානාන්තරයකට අරන් ගියපු කෙනාට මේ තරම් තත්ත්වයක් තියෙනවද? මෙතෙන් දෙන්න පුළුවන්ද කවදාවත්? උපාධි පහක් හයක් හතක් අටක් මෙරට පිටරට පාස් කරගත්තත් මෙතෙන්ට එන්න පුළුවන්ද? එතෙන්ට එන්න වෙන්නේ නැහැ. එහෙමනම් උතුම්ම තැනකට යනවනම් ඒ තියෙන මේ ශාසනයම තමයි. තවත් කතාවක් මේකෙන් කියන්න ඕනේ. සාමණේර නමක් අපිට මේ පුංචි හාමුදුරුවරු සාමණේරවරු කියලා කියහම අපිට ඒක වැඩි දැනෙන්නේ නැහැ. අපි ඒක වැඩි හිතන්නේ නැහැ. උන්වහන්සේලා බුද්ධ ශාසනය කියන එක අමතක වෙනවා. පොඩි හාමුදුරුවෝ සිල් දෙන්න එනවා නම් පොඩි හාමුදුරුවෝ බුද්ධ පූජාව තියන්න එනවා නම් පොඩි හාමුදුරුව බනට වඩිනවා නම් පොඩි හාමුදුරුව සෙත් පිළිතට එනවා නම් ගායකයන්ගේ හිතේ ඉච්චර හොඳ නැහැ. ලොකු හාමුදුරුවම තමයි ඕනේ. ඇයි මේ? දන්නේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා. ඒ පුංචි හාමුදුරුවරු ඇත්තටම පුංචිද? උන්වහන්සේලා ඉපදිච්ච වයසින් විතරයි පුංචි. උන්වහන්සේලාගෙන් කවුද දකින්න ඕනේ? මෙහෙම හිතන්නකෝ. රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමුදාපතිතුමා මේ වාගේ අය දොස්තර මහත්තයා ඉංජිනේරු මහත්තයා ගාවට හරි වෙනත් මැති ඇමති කෙනෙක් ළඟට හරි ගිහිලා වඳිනවද? කවදාවත් අපි දැක්කේ නෑනේ දන ගහලා වඳිනවා. ඒගොල්ලෝ පුංචි ළමයිටත් හරි ආදරෙයි. මම ඒගොල්ලෝ උදාහරණයට ගත්තේ මේක තේරුම් ගන්න. ගෙදරට යනකොට පුංචි ළමයි ඉන්නවනම් අපි පළතුරු ටිකක් රස කැවිලි ටිකක් ළමයි කැමති චොකලට් වගේ දෙයක් අරගෙන ගිහිල්ලා දීලා ඔළුව අත ගාලා අපි යනවා අපේ වැඩේට. ඒ වුණාට ජනාධිපතිතුමා පන්සලට ආවොත් හත් අවුරුදු වයසේ නමුත් අර පොඩි හාමුදුරුවෝ ගාව දන ගහන්නේ නැද්ද? හමුදා ප්‍රතිතුමා උන්වහන්සේ ගාව දන ගහන්නේ මටත් වඩා ඉහළ සෙම්පතියෙක් කියලා හිතලාද? ඊට වඩා ඉහළ සෙම්පතියෙක් තමයි. නමුත් එහෙනම් පුංචි අයදී ජනාධිපතිටත් වඩා ආගමතිටත් වඩා හමුදාපතිටත් වඩා ඉහළ මට්ටමක නිසා මේගොල්ලෝ දන ගහන්නේ. එහෙනම් මේ ශාසනයේ මේ සාමණේර කියලා මේ පුංචි කියලා කතාවක් පුංචි කියලා සතාවක් ශාසනේ නැහැ. නමුත් ඕක වැටහිලා නැහැ. ආන් ඒක නිසා තමයි මේ ශාසනයේ ශිෂ්‍යයෝ කියලා જાතියක් නැහැ. ඉතින් ඕක දන්නේ නැති හින්දා උද්ඝෝෂණ කරනවා. පිකටින් කරනවා, පාරවල් වල ගහ ගන්නවා, පාරවල් දිගේ නිදිනවා. මේ Taman කවුද කියලා තේරුනේ නැති හින්දා. මේ පාලියේවත් කතා කරන්නේ නැති මහ පුදුම ලස්සන අසිරිමත් ආමන්ත්‍රණයක් මේ සිංහලේ තියෙනවා. පාලියේ ඉතින් භාග්‍යතුන් වහන්සේ ගමන් කළත් කියන්නේ ගච්ඡති කියලා. යයි යනවා කියන වචනේ තමයි තියෙන්නේ. සිංහලෙත් තියෙන්නේ එහෙමද? සිංහලයේ කිය වඩිනවා කියලා. අරට වඩා කොච්චර සංවරද? අරට වඩා කොච්චර ගෞරවණීයද? අපි අර කතා කරපු රටේ ඉන්න පළවෙනි පුරවැසියත් පුංචි හාමුදුරන්ට කතා කළත් කියන්නේ ස්වාමීනි මම මෙහෙන් එන්නම්. අපි කියමුකෝ එයාගේ වාහනේට නගා ගන්නවා කියලා. මම මේ පැත්තෙන් ඇවිල්ලා නගින්නම්. ඔබ වහන්සේ ওই පැත්තෙන් වාහනේට වඩින්න. මම නිකම්ම නිකන් ගිහියෙක් හැටියට එන්නම්. ඔබ වහන්සේ මහරහතන් වහන්සේ නමක් වගේ වඩින්න. බණ්ඩේ වචන දෙකේ තියෙන වෙනස. අපි කන්නම්. ඔබ වහන්සේලා වළඳන්න. අපි නිදා ගන්නම්. ඔබ වහන්සේලා සැතපෙන්න. අපි නා ගන්නම්. ඔබ වහන්සේලා පෑම් පහසු වෙන්න. කොයි තරම් වෙනස්ද? කොයි තරම් අපූරුද? මොන තරම් ගෞරවණීයද? එහෙමනම් පින්නදෙනේ පුංචි අය මේ ශාසනේ පුංචි අය නැහැ. පුංචි අයත් සාමණේරයන් වහන්සේලාත් කල්පනා කරනවා නම් අපි පුංචි කියලා. අපි සාමණේරයි කියලා. තාම ශාසනේ හරියට ඉගෙනගෙන නැහැ. තාම ශාසනේ හරියට උගන්වලා නැහැ. ඒ හින්දා අපි හැමෝම නිවන නැමැති උතුම් ඉලක්කය දක්වා යන්න වීරිය ආරම්භ කරලා ඉන්න මහසෙන්පතියෝ. නිවනට යන්න කෙලෙස් සතුරන් පරාජය කරන්න ඉන්න මහසෙන්පතියෝ. ඒක අමතක කරන්න හොඳ නෑ කවදාවත්. මහා වීරවරු. එහෙනම් එවන් ශාසනයට කෙනෙක් දෙනවා කියලා කියන්නේ දෙන්න පුළුවන් හොඳම තැනට දුන්නා කියන එකයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අපි බලාපොරොත්තු වෙන දේවල් ශාසනය ගොඩ නැගෙයි. අපි ගාව ශාසනය පිළිබඳව ශ්‍රද්ධාව තියෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණාට අපි ගාව ශ්‍රද්ධාව හැබෑවටම හිගයි. ඒකයි දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් දෙන්න බැරි. එක්කෙනෙක් ඉන්නකොට එයා ශාසනය වෙනුවෙන් අත්හරින්න බැරි අත්හරින්න බැරි එකයි. හැබැයි හරියට අත්හැරගත්තොත් මේ ජීවිතේ ඉන්න එක පුතයි. එයා දෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් හැමෝම දන්නවා. එහෙනම් ඉතින් ඊළඟ උදාහරණේ කතා කරන්න ඕනේ දක්ෂිනා විභංගයේ. තිරිසනෙකුට යමක් දුන්නොත් අනාගත ජීවිත 100කට හම්බ කළා. බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කළොත් අනාගත ආත්ම කීයකට දරුවෝ හිග නොවේද එහෙනම්. ඉතින් ආන්ගේ අත්හැරීමට ඇවිල්ලා එන්න තරම් කාම ශ්‍රද්ධාව දියුණුන්නේ නැහැ. ඕන් ওই කාරණා පින්නොදින මේත් එක්ක අපිට කතා කරන්න තියෙන දේවල් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ශ්‍රද්ධාව අපි ගාවෙන් දිනු වෙලා තියෙනවා වගේ තියෙනවා වගේ පේන්නේ නැහැ. අපි කියන්නේ මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා. ඒ වුණාට හරියටම ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරලා නැහැ. අපි කොටසක් අපිට තියාගෙන පූජා කරලා තියෙනවා. නමුත් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන කාරණාව හරියටම පූර්ණේ වෙන්න ඕනේ. 100ට 100ක්ම සම්පූර්ණ වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ ඉන්න පිරිස මගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන තාක්කල් මම පිරිනවම් පාන්නේ. පත් වුණාට පස්සේ තමයි පිරිනවම් පාන්නේ. කාටද පින්නතින ශ්‍රාවකයා කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් හිතරමත් මේ කෙනෙක් නෙමෙයි ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මඟ 100ට 100ක්ම පිළිගත්ත. ඒ මාර්ගයේ 100ට 100ක්ම යෙදෙන කෙනාටයි ශ්‍රාවකයා කියලා කියන්නේ. 100න් පංගුවක් ක්‍රියාත්මක කරනවා පංගුවක් අත්හරිනවා කියන කෙනා නෙමෙයි 100%ක්ම පිළිපදිත කෙනාට තමයි ශ්‍රාවකය කියන්නේ. මේ කතා කරන්නේ සිව්වනක් පිරිසම පිළිබඳව. අපි හැමෝගෙම භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ එතරම් තියෙන්නේ. එහෙමනම් මේ වියත්තා කියන කාරණාව අපි මේ ශාසනය පිළිබඳව පුතුල්ල දැනුමක් හාත්පස අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඊළඟට පින්නතර මේ සිල්පද බුදුරජාණන් වහන්සේ අපිට පනවපු උතුම් සිල්පද ඒ සිල්පද පිළිබඳව අපිට අවබෝධයක් තියනවාද? වැටහීමක් තියනවාද? හරියටම සිල් රකින්න දන්නවද? සිල්පදේ සමාදන් වෙන්නේ කොහොමද? සිල්පදේ රැකෙන්නේ කොහොමද? සිල්පදේ කැඩෙන්නේ කොහොමද? මේ කාරණා තුනම හරියටම දැනගත්තොත් තමයි ඒ සිල්පදයට හරියටම එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කොහොමද සමාදන් වෙන්නේ? රැකගන්නේ? බිඳෙන්නේ? අපි පන්සිල් වලට ගියොත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිල්පදේ වචනයෙන් කියනකොට අපේ හිත ඇතුලේ මානසිකාර වෙන්නත් ඕනේ. දිවි හිමියෙන් මං කවදාවත්ම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. එතකොට තමයි සිල් සමාදන් වුණා වෙන්නේ. එහෙම නැත්නම් වෙන මොකක් ගැන කල්පනා කර කර හරි කටේ හුරුවට කියනවා ඇහෙනවාට පුරුද්දට පානාදිපාතා වේරමණී කියලා කීවට සිල්පදයක් කිව්වා මිසක් සමාදන් වෙලා නැහැ. හරියටම සමාදන් වෙන්න ඕනේ මෙනෙහි කරමින්මයි. මේ සිල්පදේ කැඩෙන්නේ කොහොමද? ආන් ඒ කාරණාවත් හොඳටම දැනගන්න ඕනේ. මගේ අතින් මැරුවේ නැති වුණාට කෙනෙකුට උපදෙස් දෙනවා. ඇහැට පේන කුරා කූඹුවක් ඉඳලා අලියා ඇතා කියන ලොකු සතා ගාවට යනකම්ම කූඹියෙක් මැරුවත් ඇතෙක් මැරුවත් ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයෙම තමයි. දැන් මම කරන්නේ නැහැ. නමුත් උපදෙස් දෙනවා. මැස්සෝ ඉන්නවා. මැස්සෝ එන්නේ නැති වෙන්න යොදන්න ඕන බෙහෙත් වර්ග යොදන්න කියලා කියලා තියෙනවා. මීයෝ ඉන්නවා. මීයෝ මර්ධනය වෙන්න යොදන්න කියන බෙහෙත් වර්ග ගෙනල්ලා දීලා තියෙනවා. මේ වගේ විවිධ විවිධ ආරක්ෂාවන් සඳහා කටයුතු කරලා තියලා මම සිල් ගන්නවා. හැබැයි සිල්පදේ සම්පූර්ණ වෙන්නේ නෑ. ඒ සිල්පදේ ප්‍රකාශ කිරීමම මුසාවාදයක්ම විතරයි. ආන් ඒ හින්දා මගේ අතින් නොකලාට සිල්පදේ කැඩෙන හැටි තව හුඟක් හුඟක් ක්‍රම තියෙනවා. ආන් ඒ ක්‍රම පිළිබඳව දැනගන්න ඕනේ සිල් රකින්න. සිල් කැඩෙන හැටි සිල් රකින්න හැටි හරියටම දැනගෙන ඉතින්ට આવොත් තමයි මේ සිල්පදේ පවා හරියටම සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට පෙන්නතුනේ මේක මේ කර්මයක් කර්මපතයක් බවට පත් වෙන හැටි. මේ කාරණාවත් අපි විශේෂයෙන් දැනගන්න ඕනේ කොහොමද කර්මය සහ කර්මපතේ බවට පත් වෙන්නේ කියලා. කෙනෙකුට ගහලා අතක් ඇදුවා. ඒක කර්මයක් වුණා. මට දවසක විපාක දෙනවා. මැරෙන්නේ නැහැ ගුටි කාලා අතපය කඩා ගන්න වෙනවා. එකලතාවක් නෙමෙයි සිය දහස් ගණන් වාරවල මට ඒකට ගොදුරු වෙන්න වෙනවා. මැරුවොත් එහෙම කාරණා කීපයක් තියෙනවා. පණ ඇති බව දැනගන්න ඕනේ. මරන්න හිතෙන්න ඕනේ. ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව මරන්න ඕනේ. පණ ඇති සතෙක් මරණ චේතනාව පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ තියෙන බව දැනගන්න ඕනේ. මරන්න හිතෙන්න ඕනේ. උපක්‍රමයක් යොදන්න ඕනේ. උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ කාරණා පහම සම්පූර්ණ වෙච්චාම අපි ඒකට කියනවා කර්මපතයක් කියලා. ඇයි මේවට කර්මපත කියලා කියන්නේ? මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරේ උපදිනවා. මොකද ඒ සඳහා අවශ්‍ය කර්ම ඔක්කොම සවුම් වෙලා සම්පූර්ණයි. එහෙමනම් අපිට ආරක්ෂා කරන්න දේශනා කරපු පංසල් යමෙක් උල්ලංඝනය කරන්නේද මේ සිල්පද පහම කර්මපත. භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා අපි මේ සිල් හරියටම ආරක්ෂා කරයි කියලා. නමුත් සිල්පදේ කොහොමද හරියට ආරක්ෂා කරන්නේ? මොකක්ද සිල්පදේ ආරක්ෂා කරාම අපිට ලැබෙන්නේ? මොනතරම් වාසියක් තියනවද ආරක්ෂා කෙරුවොත්? මොනතරම් ප්‍රයෝජනයිද ආරක්ෂා කෙරුවොත්? ඒ ක්‍රමය ප්‍රචලිත නැහැ. සමාජගත වෙලා නැහැ. කලින් තිබුණා දැන් ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. ඒ හින්දා සිල් රකින්න එක අඩු වෙලා තියෙනවා. ප්‍රචලිත නැහැ. ඒකාන්ත සුවයක් තියෙනවා. හැබැයි අද හැමදේම තීරණය වෙන්නේ මිල මුදල් එක්ක. කාට හරි කිව්වොත් මාස 5ක් මේ සිල්පදේ හරියටම රැක්කොත් ලක්ෂ 5ක් දෙනවා. මාස 5ක් පළවෙනි සිල්පදේ හරියටම රැක්කොත් ලක්ෂ 5ක් දෙනවා. අපේ හිතනවද රකින්න නැති වෙයි කියලා. ලක්ෂ 5ක් වෙනුවෙන් අපි මාස 5ක් සිල් රකින්නවා. ඉතින් දැන් කවුරුවත් අපිට එහෙම සල්ලි දෙන්නම් කියලා නැහනේ. ඒ හින්දා ඉතින් අපිට මේක රකින්න උවමනාවකුත් නැහැ. හැබැයි ඉතින් අර ලක්ෂ පහෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවාද? ඒකෙන් මොනවා කළත් ඒක ඉවර වෙනවා. හැබැයි මාස පහක් හරියට සෙල් රැකගත්තොත් ඒ කාරණාව හරියට අරමුණු කරලා මැරිලා දෙව්ලෝක යන්න පුළුවන්. ලක්ෂ පහද හම්බ වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට ඒකාන්ත සුවයි. අර ලක්ෂ පහ ගත්තා කියලා මට උණ ගැයෙන එක නවත්තන්නත් බෑ, ඔලුවක කියන එක නවත්තන්නත් බෑ, බිලිකාව නවත්තන්නත් බෑ, බඩේ අමාරුවත් නවත්තන්න බෑ. හැබැයි ඉතින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනොත් උණ ගෑවෙන්නෙත් නෑ, පිළිකාවක් එන්නෙත් නෑ, වකුගඩු දිය වෙන්නෙත් නෑ, සීනිය මාරුව හැදෙන්නෙත් නෑ, මොකවත් නෑ. ඒකාන්ත සුවයි. එහෙමනම් සිල් පදයක් රැක ගන්නවා කියන එක කොයිතරම් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද? ආන්ගේ කාරණාව සමාජෙ ප්‍රචලිත වෙන්න ඕනේ. මිනිස්සු අතරට හොඳට දැනෙන්න ඕනේ. ඒක පුංචි දරුවන්ගේ හිතවල පැලවෙන්න ඕනේ. එතකොට ආසාවක් ඇති වෙනවා සිල් ගුණ ආරක්ෂා කරන්න. සිල් සම්පූර්ණ කරන්න ඕනේ කියන අදහස එතකොට අපිට එනවා. මේ මේ කරුණු මේ ප්‍රතිපදාව අපිට මනාව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මේකයි ශාසනයේ මේකයි ඒකේ ප්‍රයෝජන කියලා. එහෙමනම් එවන් ශාසනයේට තමන්ගේ පුතක් මල්ලිත් අරගෙන ගිහිල්ලා පැවිදි කළේ සක්විති රජකමට වඩා ඒකාන්ත සුවයක් තියෙනවා. සක්විති රජුරෝ අපායෙන් මිදෙලද? සක්විති රජුරෝ අපායෙන් මිදෙලා නැහැ. සක්විති රජුරෝ මැරිලා අපාය යන්නේ නැහැ. දෙව්ලෝ නැත්තම් බබලෝ. හැබැයි මොකද සක්විති රජෙක් පව් කරන්නේ නැහැ. ඒ වුණාට පෙර කරපු පව් තියෙනවා. සක්විති රජෙක් හැටියට පව් නොකලට පෙර කරපු පව් තියෙනවානේ. ඒ පව් තාම විපාක දීලා නැහැ. හැබැයි ඌ අනිවාර්යෙන් විපාක දෙනවා. සෝවාන් වෙලා නැති හින්දා. සෝවාන් වුණා නම් සතර අපායට දාලා විපාක දෙන්නේ නැති එක විතරයි තියෙන්නේ මේ ජීවිතේ විපාක දෙන්න තියෙන හරිය විපාක දෙනවා. එහෙනම් ශක්තිති රජවරු බඹලව ඉඳලා එහි එක දිගටම පිහිටන්න බැරුව යන කුසල් හීන වෙනකොට එහෙන් චුත වෙලා දෙව්ලොවට ඇවිල්ලා දෙව්ලොවෙන් දෙව්ලොවට දෙව්ලොවෙන් දෙව්ලොවට පහලට පහලට බැහැගෙන ඇවිල්ලා එහෙන් මනුස්ස ලෝකෙට බහිනවා. බැහැගෙන ඉන්නේ පල්ලහැට. මනුස්ස ලෝකේ නතර වුණාම මේ බහින ඉනිමගේ තවත් පල්ලහැට ඉතුරු වෙලා තියෙනවා ඉනිමන් පොළු හතරක්. හැබැයි මනුස්ස ලෝකෙන් පල්ලහැට බහින්න තියෙන්නේ සතර අපායට. සක්විති රජුව එහෙ යන්නත් එහෙ යන්නත් පුළුවන්. එහෙමනම් දැන් තේරෙනවද? රාහුල කුමාරයාටත් නන්ද කුමාරයාටත් සක්විති වෙන්න දෙන්නේ නැතුව ඒ ශාසනයට අරන් ගියේ කියලා. මේ කරුණ මනාව සුද්ධෝදන රජුරවන්ටත් එක පැහැදිලි කරනවා. නමුත් සුද්ධෝදන රජුරෝ ගිහිලා ඉල්ලීමක් කළානේ. ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙච්ච ශක්විති රජකම මම රාහුලගෙන් බලාපොරොත්තු වුණා. මම නන්දගෙන් බලාපොරොත්තු වුණා. ඔබ වහන්සේ දෙන්න ගෙනල්ලා පැවිදි කළා. ස්වාමීනි මේ දරු සෙනෙහස කියන එක මව්පියන්ගේ ශාරීරියේ සෙවිය සිඳගෙන හැමතත් හැම සිඳගෙන මසටත් මස් සිඳගෙන නහරවැල් වලටත් නහරවැල් සිඳගෙන ඇටකොටු වලටත් ඇටකොටු සිඳගෙන ඇට මිදුළු දක්වාම ගමන් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ මව්පියන්ගෙන් අවසරයක් ගන්න නැතුව ඒ දරුවෝ ගෙනල්ලා මහාන කරන්න එපා. හැබැයි භාග්‍යතුන් හස මොන තරම්නම් නිහතමානීද අපේ භාග්‍යතුන් වහන්සේක පිළි අරගෙන භික්ෂූන් වහන්සේලාට ඒක ශික්ෂාපදයක් හැටියට පැනෙව්වා. මව්පියන්ගෙන් අවසර නොලත් කිසිම දරුවෙක් ශාසනය පැවිදි කරන්න පැවිදි කරන්න එපා කියලා. පැවිදි වෙන්න එනවනම් අවසර අරගෙනම එන්න ඕන මව්පියෝ ඉන්නවනම්. නැත්තම් කමක් නැහැ. ඉන්නවනම් අවසර ගන්න ඕනේ. එහෙම නැත්තම් පැවිදි කරන්න එකම එක අවස්ථාවක් තියෙනවා. ස්වාමීනි මහානකලී නැත්තම් මං සියදි විහානි කරගන්නවා වාගේ කියලා කිව්වොත් ජීවිත අනුකම්පාව වෙනුවෙන් මහාන කරන්න අවසරයක් අවසරයක් තියෙනවා. එහෙම නැත්නම් මව්පියන්ගේ අවසරය ඕනෙමයි. එතකොට එතෙන්ට එන්නේ සුද්ධෝදන මහරජුරුවන්ගේ මේ ඉල්ලීමත් එක්ක. නමුත් මේ සක්විති රජවරු දෙන්න ගෙනල්ලා පැවිදි කළේ සක්විති රජ වෙනවට වඩා ශාසනය උතුම් තැනට එනවා කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨද? ආන් ඒ කරුණ තහවුරු කරවන්න. අපි මේ පැහැදිලි කළේ වියත්තා. අපිට මේ ශාසනයෙන් ඉස්සරහට යන ක්‍රමය හොඳට පිරිසිදු වෙලා පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. කොහොමද නිවනට යන්නේ? කොහොමද සෝවාන් වෙන්නේ? කොහොමද සකදාගාමි වෙන්නේ? කොහොමද අනාගාමි වෙන්නේ? කොහොමද රහත් වෙන්නේ? කොහොමද සසර සුවයක් හොයාගන්නේ? කොහොමද සුගතියට යන පාර හදාගන්නේ? මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ? කොයි ප්‍රමාණයෙන් සම්පූර්ණ කරාම ඇද්ද? ආන් ඒ කාරණා හැම එකක්ම හැම එකක්ම ඊටාව ප්‍රචලිත වෙන්න ඕනේ. දැන් එහෙමනම් මේ සිල් රකින්න ක්‍රමයේ ඉඳලම මේක ප්‍රචලිත වෙලා තියෙන්න ඕනේ. දැන් මේ කාරණාව සාකච්ඡා කරගෙන යනකොට තව සාකච්ඡා කරන්න බොහෝ කරුණු එළඹෙනවා. අපේ මහත්තයා ධර්මදේශනාව ගැන සඳහන් කරනකොට මට සිහිපත් කළා යම් කාරණාවක් ගැන කතා කරන්නෙම නැතුව ස්වාමීනි අපි මේ දේශනාව ඉස්සරහට කරමු. ඉතින් මේ දේශනාවට ලැහැත්ති වෙන වෙලාවේ මට දැනෙච්ච දෙයක් තමයි මේ කාරණාව තහවුරු කරන්න නම් ඒ කාරණාවත් සඳහන් කළොත් තව ටිකක් දැනෙයි කියලා. වියත්තා මේ මග ප්‍රචලිත වෙන හැටි. අද පවතින తත්වයේ රටේ ලොකු බීතියක් තියෙනවා. ඒක 아무තෙන් රහසක් නෙමෙයිනේ කාටවත්. ඉතින් මට අර වැඩම වගෙන ආපු තාත්තත් කිව්වා අද ස්වාමීන් ඉපිරිස අඩුයි. තාම මිනිස්සුන්ගේ හිතවල පොඩි පොඩි කැළඹිලි සහගත තත්ත්වයන් ඇති. මේකට විකල්පයක් කොහෙන්ද හොයන්න පුළුවන් වෙන්නේ? මේකට විකල්පයක් හොයන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළමයි. හැබැයි අපි මේ දිගටම කතා කළේ මේ මග ප්‍රචලිත නැහැ කියන එක. ඒ වගේම ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ඔබත් මමත් කරගෙන ආපු වැරදි වල ප්‍රතිඵල මේ තියෙන්නේ. අපි කරපු වැරදි වල ප්‍රතිඵල. මොනවද අපි කරපු වැරදි? බුදුරජාණන් වහන්සේනම් දේශනා කළේ ප්‍රාණඝාත කරන්න එපා අල්පායුෂ්ක වෙනවා එතකොට කියලා. හැබැයි එහෙම දේශනා කළේ භාග්‍යතුන් වහන්සේනේ. අපි කල්පනා කළේ අපේ ජීවිත රැකගන්න නම් ප්‍රාණඝාත කරන්නම වෙනවා. සමාජ පුරා මේක කතා කරන්නේ නැද්ද? මැලේරියාව මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි මැලේරියා මදුරුව විනාශ කරලා දාන්නේ. ප්‍රාණඝාතයක් නෙමෙයිද? දැන් කොහොම කොහම හරි මැලේරියාව ටිකක් අපේ රටේ අඩුයි. නමුත් දැන් අපිට මැලේරියාව නැති වුණා කියලා අපි මැරෙන්න තියෙන හේතු නැති වෙලා තියෙනවාද? මැලේරියාවට නම් ඒ කාලේ බෙහෙත් තිබ්බා. දැන් එතකොට මේක කොයිතරම් සාන්දෘෂ්ටිකද බලන්නකෝ ඊළඟට ඩෙන්ගු ආවා. මැලේරියාවෙන් බේරෙන්න කියලා එහෙම උත්සාහ කළා. හැබැයි මැලේරියාවට බෙහෙතුත් තිබුණා. මිනිස්සුත් මැරුණා නමුත් බෙහෙත් තිබ්බා. හැබැයි දැන් ඩෙන්ගු හැදිලා තියෙනවා තාම ස්ථීරවම නිශ්චිත වෙච්ච බෙහෙතක් ඩෙන්ගු වලට ඩෙන්ගු වලට නැහැ. එහෙනම් අරටත් වඩා තත්ත්වේ භයානකයි. නමුත් අපි ඩෙන්ගු නැති කරන්න කියලා හැමතැනම බෝඩ් දාලා තියෙන්නේ මේ මරණ සහතිකයේ මදුරු වගේම එක ලියන්න. අපේ මරණ සහතිකේ නෙමෙයි මදුරු වගේ සහතිකේම ලියන්නයි අපි ලෑස්ති වෙන්නේ. ඒ හින්දා ඉතින් ඩෙන්ගු මදුරුවත් මරාගෙන මරාගෙන යනවා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයේද නැහැ. එහෙනම් දැන් අපි භාග්‍යතුන් වහන්සේට විරුද්ධද නැද්ද? එහෙනම් දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා කියවට දැන් පූජා වෙලාද? ඒකයි මම කිව්වා අපිටත් කොටසක් තියාගෙන තියෙන්නේ. ආන් ඒකේ ප්‍රතිඵලයක් හින්දා ওই චිකන් ගුන්‍යා වාගේ දැන් තව තව රෝග පැතිරීගෙන පැතිරීගෙන යනවා. තවත් එවුවා මීට වඩා භයානක විදිහට ඉස්සරහට එනවා. ඒකයි 아무තෙන් කියන්න දෙයක් නෑ. ඊට පස්සේ දැන් මේ වාගේ මේ වාගේ කලකෝලාහල ආවා. රටේම බොහෝ පැත්තවල රාජිකයි. හැබැයි මේ සුළු සිද්ධියක්. ඒක කොහොමද සුළු වෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒක සුළු වුණේ කොහොමද කියන කාරණාව කියන්නත් පුළුවන්. ඒක දැනට කියන්නම් මේක සුළු සිද්ධියක්. මේට වඩා අතිශයින්ම භයානක සිද්ධීන් ඉස්සරහට එන්න එන්න තියෙනවා. පුළුවන් නෙමෙයි තියෙනවා. මොකද මේ தත්ත්වෙත් අපි බලාපොරොත්තු වුණාද කවදාවත්? නෑ මෙහෙම දේවල් අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ සමහර වෙලාවට ප්‍රවෘත්ති බලන්න ගියාම දකින්න දේවල් අපි කවදාවත් බලාපොරොත්තු නැති දේවල්. එහෙනම් මේ වාගේ නෙමේ මේකත් වඩා හිතාගන්න බැරි විදිහට බලාපොරොත්තු නොවිච්ච දේවල් ඉස්සරහට එන්න එන්න තියෙනවා. ඒ එන්නේ ඇයි? අපි මේ විදිහටම හිටියොත් ඒ தත්ත්වයක් එහෙම්මම උදා වෙනවමයි. හැබැයි මේ එන්න තියෙන தත්වයන් ඒ ඒ තැන්වලම මර්ධනය කරලා යටපත් කරන්න පුළුවන් ක්‍රමයක් අපි ගාව තියෙනවා. ඒ වෙන මොකවත් නෙමේ බුදුරජාණන් වහන්සේට කීකරු වෙන එක. එහෙමනම් අපි මොනවද කරන්න තියෙන්නේ? තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් රකින්න එක. එදාට ඔය කාටවත් ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. දේශපාලනයට ඇඟිල්ල දික් කරන්න ඕනෙත් නැහැ. අන්තවාදීන්ට ඇඟිල්ල දික් කරන්න ඕනෙත් නැහැ. අපිටම පුළුවන් ඒක වළක්වන්න. හැබැයි අපි ඒ මාර්ගයට නොයන තාක්කල් කවුරුවත් හිතන්න එපා මේ අපරාධවල අපි කොටස්කරුවෝ නෙමෙයි කියලා. අපිත් කොටස්කරුවෝ. ඒකයි මම කිව්වේ දීර්ඝ කාලයක් තිස්සේ අපි කරගෙන කරගෙන ආපු වැරදිවල ප්‍රතිඵල මේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ඒවට අපිත් සහයෝගයක් සහයෝගයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම පිරිසක්. තිසරණ සහිතව පන්සිල් තියෙන පිරිසක්. ආන් එහෙම පිරිසක් මේ රටේ ගොඩනගන්න ඕන භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ ආපහු පූර්ණේ කරන්න නම් නමුත් අපි ගාව ශ්‍රද්ධාව හුඟ අඩුයි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඒ වුණාට නැත්තේ නෑ. මේකත් වඩා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට හම්බ වෙනවා අපේ ශ්‍රද්ධාව මීට වඩා දියුණුනා. මේ පිහිට වෙලා තියෙන ශ්‍රද්ධාවේ තරමට. මං කියවා අර සඳහන් කරපු සිද්ධිය සුළු සිද්ධියක් කියලා. මං කිව්වා ඊට වඩා මහා සිද්ධීන් ගැන කියන්නත් පුළුවන් එයි මේවා සුළුයි කියලා කීවේ කියලා. නමුත් මේ දවස්වල ප්‍රවෘත්ති අහනකොට පත්තර බලනකොට ඔබ දැනගන්න දේවල් ඒ විදිහට දැනගන්න ලැබුණේ මේ වාගේ සිද්ධියක් හින්දා නෙමෙයිද? මේ සිද්ධිය හින්දානේ ඔය ඔක්කොම මතුවෙන්න පටන් ගත්තේ. ඔක්කොම දැනගත්තේ. මේ වාගේ සිද්ධියක් නොවුනනම් ඉස්සරහට වෙන්න තිබිච්ච අපරාධේ කොයි වාගේද කියන කාරණාව මං කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ කියන්න ඕනේ නෑ. ඒක දැන් මේ රටේ ඉන්න පුංචි කෙනාගේ ඉඳලා හැමෝම හැමෝම දන්නවා. එහෙනම් මේ රටට එහෙම ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට මහ කරදරයක් කරන්න බැරි බව මනාවම තහවුරු කරලා පෙන්නපු තැන. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබෙන තැන. ඒකයි මම කියේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයටයි ලැබෙන්නේ කියලා. සුළු සිද්ධියකින් දැවැන්ත සැලැස්මක් ව්‍යර්ථ වෙලා ගියා. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව. හැබැයි මේට වැඩි අනාගතයේදී ඒක සැලසුම් වෙනවා. ආන්ගේ தত্ত্বය නැති කරන්න නම් අද පටන් ගන්න වෙනවා සිල් රැකෙන්න. ඒකේ තියෙන බලයේ ශක්තිය වචන වලින් කීවට තේරෙන්නේ නමුත් ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. එදාට මිනිස්සු හොඳ වෙනවා, රාජ්‍ය නායකයෝ හොඳ වෙනවා, ජාතීන් අතර සහයෝගය වර්ධනය වෙනවා. අන්‍යෝන්‍ය සුහදත්වය ගොඩ නැගෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මීට වඩා අපි දිහා හොඳට බලනවා. උන්වහන්සේලා හරි බලවත්. උන්වහන්සේලාගේ බලය පරාක්‍රමය අපිට හිතන්නවත් බෑ. තාම බලවත්. එතකොට මේ බලවත් උත්තමයන් වහන්සේලාට බැරිද අපිව රකින්න? බැරිද අපිව බේරන්න? පුළුවන්. නමුත් ඉතින් ඒ තරම් ලොකු වමනාවක් දක්වන්නේ මේ බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නේ මහා ආර්යයන් වහන්සේ නමක්. ඒ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. බල පරාක්‍රමයේ සීමාව ගැන අපි කතා කරන්න දන්නේ නැහැ. එහෙනම් මේ වාගේ අපරාධ වෙන්න යන බව දන්නේ නැද්ද? දන්නවා. යම් ප්‍රමාණයක අනුග්‍රහයක් තියෙනවා අපි බේරගන්න. සම්පූර්ණ අනුග්‍රහය යොදන්නේ යොදන්නේ නැහැ. හුඟක් සම්මාදිට්ඨික දෙවියෝ අපි ගැන අකමැත්තෙන් ඉන්නේ. ඇයි ඒ? ಗುಣධර්ම නැහැ. ඒ හින්දා. ඒ හින්දා අපිට පිහිට වෙන හුඟක් අඩුයි. උන්වහන්සේලගේ අකමැත්ත හොඳට පේනවා. උන්වහන්සේලා ආර්යයන් වහන්සේලා නම් උන්වහන්සේලා ගාව සිල් ගුණ තියෙනවා නම් උන්වහන්සේලා හරියට අනුකම්පාසහගත නම් ඇයි උන්වහන්සේලා මිනිසුන්ට අනුකම්පා කරන්නේ නැත්තේ කියලා අපිට හිතෙනවද? නෑ එහෙම හිතුවත් අපිමයි අසාධාරණයි. උන්වහන්සේලා සාධාරණයි. ඇයි අපිට සලකන්නේ අපිට සලකනවා කියලා කියන්නේ හතුරන්ට ආයුධ දෙනවා වගේ වැඩක්. කන්න දෙකම හොඳට වැහැලා, ගොවිතැන්පත් සරු වෙලා, රට ශස්ත්‍රීක වෙලා, මිනිසු ධනයෙන් පෝෂණය වෙලා, ජීවිත ස්වයං පෝෂණය වෙන්න පටන් ගත්තොත් ලෞකික ධනයෙන් ස්වයං පෝෂණය වෙනවා මිසක් ඒ මිනිසු ලෝකෝත්තර ධනයෙන් ස්වයං පෝෂණය වෙන්නේ නැහැ. එහෙම වෙන්න වෙන්න මේ මිනිසු තව තවත් අපරාධ ගොඩකට තමයි ලෑස්ති වෙන්නේ. ආන් ඒ නිසා දැනෙන්න ඇරලායි තියෙන්නේ. ඒකයි අනුකම්පා කරන්නේ. ඒකයි මම කිව්වේ හතුරන්ට ආයුධ දෙනවා වගේ වැඩක් අපිට ඕනෑවට වඩා උදව් කරනවා කියලා කියන්නේ. උන්වහන්සේලාගේ අනුකම්පාව කරුණාව ලබන්න පුළුවන් මනාව සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත්. මේ කාලේ ඒකට වටිනාම කාලයක්. හොඳටම ඇඟට දැනෙන කාලයක් බය. හරියට දේව දූතෙක් එක්ක ජීවත් වෙනවා වගේ. හොඳට බය දැනෙනවා. කපල කොටල සංසාරේ මරලා තියෙනවා නම් අපිටත් ඒකම වෙනවා. දැන් තමයි බය තියෙන්නේ පෙර ආත්මේ කවුරුවත් කැපුවද මම කියලා. දැන් හොඳට බය තියෙනවා. එහෙමනම් මේ ජීවිතෙන් තීරණය කරන්න ඕනේ මින් මනසට නම් කාටවත් එහෙම කරන්නේ නැහැ. කිසි කෙනෙකුට විරුද්ධව ආයුධයක් අතට ගන්නෙ ගන්න මේ සංසාරේ හැටි. ආන් එහෙම හිතලා සිල් රකින්න පටන් ගන්න. හැබැයි අපි වැරදි කර කර තව කාටවත් සිල් රකින්න කියන්න බෑ. gedara නමුත් මහාය වැරදි කරනවා නම් දරුවන්ට සිල් රකින්න කියන්න කොහොමවත් කොහොමවත් බෑ. පටන් ගන්න ඕනේ එක තැනකින්. අපේ ඇයිට මතකද දුටුගැමුණු මහරජුරු යුද්ධෙට යෝධයෝ එකතු කරපු හැටි. අහලා තියෙනව නේද? ප්‍රධාන යෝධයෝ 11 දෙනයි. රජුන්ට හරි ලේසි යුද්ධ කරන්න. ආන් ඒ 11 දෙනාට කීවා එක්කෙනෙක් 10 දෙනා ගානේ හොයාගෙන ඉන්න කිව්වා යෝධයෝ. එක්කෙනෙක් 10 දෙනා ගානේ. එතකොට එක යෝධයෙක් තව යෝධයෝ 10ක් හෙව්වා. ආන් එහෙම එහෙම 11 දෙනාම හොයහම 110ක් හෙව්වා. යෝධයෝ 110ක්. දැන් බලන්නක යෝධයෝ ටික හොයාගන්න තිබිච්ච පහසුව එක්කෙනෙකුට 10යි. අපි වැඩි ඕනේ නෑ. gedara මහදෙන්න සිල්වත් වුණා නම් දරු පැටව ටික නිකම්ම සිල්වත් වෙනවා. අපි එතෙන්ට ගියා නම් අපේ පවුල සම්පූර්ණයි. පවුල හොඳටම සම්පූර්ණ වෙලා තහවුරු වුණාට පස්සේ අම්මයි තාත්තයි උත්සාහ කෙරුවොත් තමන්ගේ නංගී මල්ලී සහෝදර ටික දෙන්නගේ දෙපැත්තේ ඒ ටික මෙතෙන්ට ගන්න. මේ දරුවන්ටත් ඉගෙනුවොත් පුතේ ඉස්කෝලේ ගිහිලා යාළුවෝ 10ක් සිල්මකට ගන්න කියලා. රට පුරාම මේක ව්‍යාප්ත කරන එක අමාරු වැඩක්ද? ආන් එදාට මේ මිනිස්සු අතර ගොඩනැගෙන්නේ මහ පුදුමාකාර ආධ්‍යාත්මික බලයක්. ඒ ආධ්‍යාත්මික ශක්තිය පරාජය කරන්න කාටවත් කාටවත් බෑ. එදාට අපිට ප්‍රශ්නයක් තියෙනවා. කවුද පත් කරගන්නේ ඊළඟට කියලා. මේ මේ කරුණු කතා කරන්න නෙමෙයි මේ ඕනේ. ආන් එදාට ওই ප්‍රශ්නෙට නිකම්ම උත්තර හම්බ වෙනවා. එදාට සුදුසු පාලකයා දන්නේම නැතුව මතුවලා එනවා. ඒ අපේ ශක්තියින්ද. එහෙමනම් මේ හැම විනාශයකටම සෙල් නැති අපි දායකත්වයක් දරනවා කියන කාරණාව එතකොට එතකොට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ මොහොතේ කල්පනා කරලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මෙතෙන්ට යන්න පටන් ගත්තොත් අදට වඩා ලස්සන හෙටක් අනාගතයක් නිර්මාණය වෙන්නේ එහෙමයි. වෙන නම් කිසි ක්‍රමයකින් ඒක නිර්මාණය වෙන්නේ වෙන්නේ නැහැ. එතකොට මම සඳහන් කළේ මේ අන්‍ය අයගෙන් පරිගන්න ඕන එකමක් තියෙනවනම් ඒත් මොකක්ද අපි කරන්න ඕනේ? ඒත් කරන්න තියෙන සිල් රකින්න එකම තමයි. පරිගන්න ඕන නම් ඒත් සිල් රකින්න. එතකොට සිල් රකින්න කෙනෙක් කොහොමද පරිගන්නේ කියලා හිතනවාද? තිරිසනෙක් මැරුවට වඩා මිනිහෙක් මරණ එක පවුනේ. බොහොම බරපතලයි. සිල් නැති මිනිහෙක් මරණවට වඩා තිසරණ පන්සිල් සහිතව ඉන්න මිනිහෙක් මරණ එක මරාපු මිනිහට මහලුකු පාඩුවක්. මොකද අවුරුදු 1000ක් නම් නිකම් මිනිහෙක් මරලා නිරේ ඉන්න තිබුණේ සිල් සහිත මිනිහෙක් මරලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න වෙනවා. එතකොට ඒක ඔහුගෙන් පරිගන්න තියෙන හොඳම ක්‍රමයක්. මේ රටට ආදරේ තියෙනවනම් අපිටත් ආදරෙයි රටටත් ආදරෙයි. ඇත්තටම එහෙම කැක්කුමක් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ? ඒත් කරන්න ඕනේ සිල් රකින්න එකමයි. ඇයි කෙනෙක් ඇවිල්ලා කපල කොටලා මරලා දාලා යයි. ඒක ඒ මොහොතට විතරයි මේ ජීවිතේට විතරයි. සිල් මත හිටපු නිසා බලවත් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ආන් එදාට අද ආයුධයක් අරගෙන මේකට විරුද්ධව සටන් වැදෙන්න ගියොත් ඕන්නම් 10ක් 15ක් 20ක් මරලා දායි. ඊළඟට මටත් මරෙන්න සිද්ධ වෙනවා. නමුත් සිල් රැකලා බලවත් දෙවියෙක් වෙලා ඉපදිලා ඊට වඩා මහ ලොකු දෙයක් රට වෙනුවෙන් කරන්න කරන්න පුළුවන්. එහෙම ආදරයක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ කරන්න ඕනේ සිල් රකින්න එකමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කීකරු වුණොත් භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාව සම්පූර්ණ කරන්න පටන් ගත්තොත් කොයි තරම් දේවල් මුදුන්පත් කරන්න පූර්ණේ කරන්න පුළුවන්ද අපිට? මේක භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ආන් ඒ කාරණාවල් අපෙන් සම්පූර්ණ වෙන තාක්කල් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මාරයට සඳහන් කළේ? මේ සිව්වනක් පිරිස මගේ ශ්‍රාවකයෝ නොවන තාක්කල් මම පිරිනවම් පාන්නේ නැහැ. ශ්‍රාවකයෝ නොවන තාක්කල් මම පිරිනවම් පාන්නේ ඔවුන් මගේ ශ්‍රාවකයෝ බවට පත් වුණාට පස්සේ මම පිරිනවම් පෑම පිළිබඳව තීරණය කරනවා. එහෙනම් පිරිනවම් පාන කාලේ එවන් පිරිසක් හැදිලා හිටියා. නමුත් ඒ පිරිස දැන් ටික ටික වෙනස් වෙලා එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරනවා නම් අපි කෙරෙහි තියාපු විශ්වාසය නැවත වතාවක් ගොඩනගනවා නම් අපි මේ මේ උතුම් මගේ ඉස්සරහට යන ක්‍රමය ප්‍රචලිත කරගන්නම වෙනවා. ව්‍යාප්ත කරන්නම වෙනවා. ව්‍යස්තාව කියලා කිව්වේ ඒකයි. එහෙනම් මේ ව්‍යස්තාව කියන කාරණාව තව ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ විනීත බව. ව්‍යක්ත විනීත. මොකද මෙතන විනීත බව කියලා කිව්වේ? ආචාර ගෝචර සීලය කියන එක ගිහි පැවිදි දෙගොල්ලටම තියෙන්න ඕන දෙයක්. ආචාර ගෝචර බව. සාර ධර්ම කියන එක. දැන් බලන්නකො භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සේකියා ශික්ෂා ප්‍රදේශනා කරලා තියෙනවා. කොයි තරම් ලස්සනද දේශනා කළා වතුර පානය කරනකොට හඬ නගන්න එපා. අර ශික්ෂා පදවල තියෙනවානේ. සුරුසුරු කියලා හඬක් නගන්න එපා. තේ එකක්, කිරි එකක්, කැඳි එකක් උණුසුම්ව පානය කරනකොට ටිකක් අමාරුයි. ඒ හින්දා අපි කරන්නේ එකපාරක් තේ කෝපෙට පිඹලා ඊළඟට සුරුස් කියලා උගුරක් ගන්නවා. හඬක් නගනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒකට කැමති කැමති නෑ අහගෙන ඉන්න කෙනාට ළඟ ඉන්න කෙනාට පිළිකුලක් උපද්දවනවා. එහෙනම් සුරුසුරු හඬ නගන්න එපා. සුරුසුරු කාරකම් නගුංජිසා. සුරුසුරු හඬ නගලා ආහාර ගන්න එපා. චපු චපු කාරකම්. කෑම කන්න ගියහම චපු චපු කියලා හඬ නගන්න එපා. පිඟාන පාත්‍රය ලෙව කන්න එපා. නහත්ත නිල්ලේහකම් කත්තා නපත්ත නිල්ලේහකම් කත්තා න ඔත්ත නිල්ලේහකම් කත්තා පිඟාන ලෙව කන්න එපා පාත්‍රය ලෙව කන්න එපා ඇඟිලි ලෙව කන්න එපා කෑම කාලේ ඉවර වෙලා දිවේ එළියට දාලා තොලලෙව කන්න එපා. බලාගෙන ඉන්න කෙනාට පිළිකුල් සහගතයි. මේ විනීත බවට මේවත් තියෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට විතරද මේ දේවල් අදාළ? අනිත් අය එහෙම කෙරුවත් අප්‍රසන්න නැද්ද? එහෙනම් මේ ආචාර ගෝචර බව බුද්ධ ආගමෙන් තමයි ලෝකෙටම ආවේ. ආන් ඒ නිසා විනීතයි කියන කාරණාව සීමාවක් නැතුව පැතිරලා තියෙන කාරණාවක් සාකච්ඡා කරන්න. ඊළඟට මේ විනය ශික්ෂාපද භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන්නේ විශේෂයෙන් ශාසනයේ විනීත භාවයකට පත් කරලා තියෙනවා. ශාසනයේ විනීත භාවයකට පත් කරලා තියෙනවා. ආන් මේ ශාසනය තුල හික්මිච්ච අයට අනික් අයට අනුශාසනා කරන්න හරි හරි පහසුයි. මම එහෙම නොකර අනික් අයට කියනවා ඒ පාතලෙව කන්න. එපා පිඟානලෙව කන්න. එපා සුරුසුරු හඬ නගන්න. මම වැලකිලා අනික් අය වළක්වනවා. එහෙම වෙන්න මේ ශාසනයේ උසස්ම කුලයෙන් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයකුත් තියෙනවා. උසස්ම කුලයෙන් පැවිදි වෙච්ච. එතකොට මේ බුද්ධ ආගමේ එහෙම කුලයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ කුලයක් සැලකුවේ සැලකුවේ නැතිකොට මේ උසස්ම කුලයෙන් කියලා කිව්වේ. මේ මේ ආචාර ගෝචර බව. තාම උසස් විදිහට තිබිච්ච අය. ඒකයි මේ මෙහෙම සඳහන් කරන්නේ. ආචාර ගෝචර බලේ ඊටාම ඉහළට ගියපු අය. නැතුව අර සාමාන්‍ය සමාජයේ කතා කරන කුල ක්‍රමය ගැන නෙමෙයි සඳහන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගරු කළ යුත්තන්ට ගරු කරලා තියෙන හැටි භාග්‍යතුන් වහන්සේගේ චරිතයෙන් කොයිතරම් පිළිබිඹු වෙනවද බුදුරජාණන් වහන්සේ කොයිතරම් අගය කර යුතු තැන් අගය කරලා තියෙනවද ඒකට මේ වයස් ભેදයක් සීමාවක් කුල ભેදයක් උසස් පහත් බවක් එමකවත්ම තිබෙන්නේ නැහැ ගරු කළ යුතු තැන අගය කළ යුතු තැන ප්‍රශංසා කළ යුතු තැන වර්ණනා කළ යුතු තැන භාග්‍යතුන් වහන්සේ අපූර්වට ඒ කාරණාව සම්පූර්ණ කරලා තියෙනවා නමුත් අද කාලේ බොහෝම දැනුගත් තියෙන සමාජයේ පිළිගත් බොහෝ අය ළඟ මේ පුංචි අයට පහළ අයට එහෙම ගරු බුහුමන් දක්වන ස්වභාවයක් එහෙම ස්වභාවයක් නැහැ. තමන්ගේ දැනුමෙන් තමන් පෝෂණය වෙන්න පෝෂණය වෙන්න ධනයෙන් පෝෂණය වෙන්න පෝෂණය වෙන්න හැකියාවන් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒ අය ගාව ගොඩ නැගුණේ මහා මාන්නක්කාර බවක්. නිහතමානී බවක් නෙමෙයි මාන්නක්කාර බවක්. ආන් ඒ තැනට ආවේ පුදුමාකාර ධර්මයේ හීන බවක් ඒගොල්ලෝ ළඟ තියෙන නිසා. ඒගොල්ලෝ ඒ තරමටම ධර්මයෙන් ඈත් වෙච්ච නිසා ඒ තත්ත්වයටපත් වුණා. පිළිය යුක්තන් පුදන්න කියලා තමයි ශාසනය සඳහන් කළේ. පූජාච පූජනීයාන පිළියතු අය පුදන්න ඕනේ. කොහෙද මේ පූජාච පූජනීයානම් කියන කාරණාව තියෙන්නේ? මංගල සූත්‍රයේ. මංගල සූත්‍රයේ උතුම් මංගල කාරණා කීයක් තියෙනවද? 38ක් තියෙනවා. මොනවද මේ කාරණා 38? මේ ලෝකේ තියෙනවා නම් ඊටා විශිෂ්ටතම කාරණා 38ක්. ඒ තමයි මංගල කාරණා 38. මේ කාරණා 38ට වඩා වටිනවා යයි සම්මත වෙන එකදු කාරණාවක්වත් නැහැ. මේකට වඩා වටින කාරණා. එහෙනම් ලෝකේ තියෙන ඊතා ඉහළම ඉස්තරම්ම කාරණා 38 තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ. නිවනට යන මාර්ගයයි පැහැදිලි කරලා තියෙන්නේ. කොතනින්ද පටන් අරන් තියෙන්නේ? අසේවනාච බාලාන. මුලින්ම පටන් ගත්තේ නිවන් දකින්න ඕනම නම් බාලයෝ ඇසුරු කරන එකත් හරින්න කිව්වා. නිවන් දකින්න ඕනම නම් බාලයෝ ඇසුරු කරන එකත් හරින්න. එතනින් පටන් ගන්න. ආන්ගේ නිවන් දකින්න වැඩපිළිවෙලේ මේ උතුම්ම කාරණා 37 ඇතුළේ තියෙනවා පූජාච පූජනීයාන. පිළිය යුතු අය පුදන්ට. ගරුකල යුත්තන්ට ගරුකලන්ට. සැලකිය යුත්තන්ට විශේෂයෙන් සැලකිලි සත්කාර දක්වන්න කියන කාරණාව ඒ තුල තියෙනවා. එතකොට අතීතයේ මේ කරුණු පැහැදිලි කරනකොට භික්ෂුන් වහන්සේ නමක් නිවසට වඩිනකොට හැම වෙලාවෙම බලාපොරොත්තුෙන් හිටියා. සෝදානමක් තිබුණා. ආසනයක් තිබුණා. ඉක්මනට දාන්න සුදු රෙද්දක් ළඟ තිබුණා. පෙරමකට ගිහිල්ලා පිළිගත්තා. වැඩමවාගෙන ඇවිල්ලා දෙපා දෝණය කළ වඩා ඉඳවගත්තා. වන්දනාමාන කළා. උපස්ථාන කළා. මේ වගේ දේවල් වලට නිරන්තරයෙන්ම සූදානමින් හිටියා. ඊළඟට පින්නතුනේ මේ උගත්කමත් එක්කම එන අඩුපාඩු නැති කරගන්න මෙතන සඳහන් කළා ව්‍යක්ත විනීත බවක් තියෙන්න ඕනේ කියලා. වික්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ දැනගන්න ඕනේ. ඊළඟට විනීත වෙන්න ඕනේ. ආන් ඒ වික්ත විනීත බව නිසා අර උගත්කමත් එක්ක අපිට එන මාන්නේ නිකම්ම නිකම්ම නැති වෙලා යනවා ධර්ම අවබෝධයක් තියෙන හින්දා. ඊළඟට තමයි පින්නතේ මේ විශාරද බව. වික්ත විනීත විශාරද බව. මොකද විශාරද කියලා කිව්වේ කෙලවරට ඉගෙන ගන්නවා කියන එකයි. යමක විශාරද වෙනවා කියලා කියන්නේ ඒ ශේෂ්ත්‍රයේ කෙලවලට යනවා කියන එකයි. එහෙමනම් බය නැහැ. කියන කාරණාව. පිරිසක් එකතු වෙලා මොන ප්‍රශ්නයක් Tamanගෙන් අහුවත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. විශාරද වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ වෙලාවට සූත්‍රයකින් අහුවත්, ඒ වෙලාවට අභිධර්මයෙන් අහුවත්, ඒ වෙලාවට විනයෙන් අහුවත්, කොහෙන් අහුවත්, කොයි පැත්තෙන් අහුවත් ඒකට උත්තර දෙන්න පුළුවන් වෙනවා කියන කාරණාව තමයි මෙතන විශාරද බව කියලා කියන්නේ. ඒ එතකොට කවුරුවත් පිළිබඳව කාටවත් බය ඇති වෙන්නේ නැහැ. කවුරු මගෙන් මොනවා අහයිද බයක් ඇති වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් අහන ප්‍රශ්නකට උත්තර දෙන්න ඕනම ආකාරයෙන් සූදානම්. විශාරද බව. එතකොට මේ බුදුදහමේ ව්‍යක්ත විනීත කියන තැනට ආව කෙනා බය නැති හින්දා විශාරදයි කියලා සඳහන් කරනවා. ධර්මයේ තුල ඊටාම විශාරද බවට පත් වෙලා නිසා කිසිම ආකාරයෙන් බය නැහැ. ඒ කෙනෙක් ප්‍රශ්න අහනවට විතරද බය නැත්තේ? ඒකට විතරක් නෙමෙයි. ඕනෑම තැනක මැරෙන්න බයක් නැහැ. ඒ ධර්මයේ තුල ව්‍යක්ත විශාරද වුණා කියලා කියන්නේ කොහොමත් මැරෙන්නමයි ඉන්නේ. නමුත් ඒක කලින් බැරුණ කියලා පාඩුවක් නෑ බයක් නෑ දුගතියක යන්නේ නැති බව හොඳාකාරවම දන්න නිසා. ඊළඟට කතා කළොත් යම් තැනක නිවන් මඟ පිළිබඳව කතා කරනවා නිවන් මඟ පිළිබඳව හොඳ වික්ත බවක් තියෙනවා. නිවන් මඟ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. කතා කරන්නේ සීලය ගැන, කතා කරන්නේ නිවන ගැන, කතා කරන්නේ කුසල් ගැන. ආන් ඒ පැත්තට තමයි වැඩියෙන්ම කැමති. හැබැයි දුස්සීල කෙනෙක් ඒක කතා කරන්න ගියොත් දුස්සීලයේකට සීලවන්ත කතාව දුක් කතාවක්. හොඳට සිල් රකින්න කෙනෙක් දුස්සීල පුද්ගලයෙක් එක්ක සිල් ගැන කතා කරනවා. සිල් වල වටිනාකම කියනවා. ඒක අහගෙන ඉන්න අර පුද්ගලයා කැමතිද? එයාට ඒක දුක් කතාවක්. ගැළවිලා යන්නත් බෑ. නොයිද කරන්න දෙයක්වත් නැහැ. එතකොට ඈනුම් අරිනවා. එහාට මෙහාට දඟලනවා. හැරෙනවා ඇඹරෙනවා. මෙතනින් නැගිට ගන්න බැරි හින්දා. නමුත් මේ ශාසනයේ විශාරද බවට ආපු අය වෙනත් නිෂ්ප්‍රයෝජන අල්ලාප සල්ලාප කතා කරන්න යන්නේ යන්නේ නැහැ. ඒ වගේම මේ සම්මා දිට්ඨික ස්ථාවරයක් හොඳ සීලයක පිහිටලා ඒ ස්ථාවරය තහවුරු කරනවා සම්මා දිට්ඨික බව. ඒ තුල දැඩි ස්ථාවර බවක් තියෙනවා. සම්මා දිට්ඨික බව තුල දැඩි ස්ථාවර බවක් කියලා කිව්වහම මොනම හේතුවක් හින්දාවත් මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. විශාරද වෙච්ච පුජ්‍යලයා. නමුත් දැන් අපි කතා කරනකොට කාලයක් අපිට වඩා හොඳට මේ ධම්මගේ කටයුතු කරපු අය. බණ කීවා, භාවනා කළා, මේක වැඩසටහන් සංවිධානය කළා, දම්පැන් දුන්නා, අපිත් සීලයට යොමු කෙරෙව්වා, අපිට අවවාදනුශාසනා කළා. කාලයක් එහෙම කරගෙන හිටපු අය පස්සේ කාලෙක අපි දකිනවා මිත්‍යා දෘෂ්ටික ධමයක් පස්සෙන් යනවා. සමහර වෙලාවට අපිත් මෙතෙන්ට ගෙනාවේ ඒගොල්ලෝ. දැන් මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික ධම කියනවා. සමාජය ඕන තරම් කතා කරනවා. ආවල්ලු කොච්චර හොඳට හිටියද? අපි මේ මගට එන්නත් කලින් ඒගොල්ලෝ මගේ හිටියා. නමුත් දැන් ආන් අහවල් පැත්තේ යනවා. දැන් ආන් අහවල් විදිහට කටයුතු කරනවා. එතකොට එහෙනම් සම්මා දිට්ඨික බව ස්ථාවර වෙලා තහවුරු වෙලා තිබිලා තහවුරු වෙලා තිබිලා නැහැ. නමුත් වික්ත විශාරද පුජ්‍යලයා මේ සම්මා දිට්ඨික බව මනාව තහවුරු කරගෙනයි තියෙන්නේ. ඒක කොහොමවත් කැඩෙන්නේ විනාශ වෙන්නේ විනාශ වෙන්නේ නැහැ. සූරම්බට්ට උපාසක මහත්තයා වගේ. බුදුරජාණන් වහන්සේ වගේ මායя විශ්මවාගෙන ඇවිල්ලා කීවත් මෙහෙමයි කියලා නෑ වෙන්න බෑ කියලාමයි කිව්වේ. ඒ තරම් මහ පුදුම ශ්‍රද්ධාවක්, පුදුම ස්ථාවර බවක් මේ කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් අවබෝධයක් තිබුණා. ආන් එහෙම දැඩි ස්ථාවරත්වයක් තියෙන කෙනා මැරෙන්න බය නැහැ කියලා අපි සඳහන් කළේ මැරුණොත් නරක තැනක උපදින්නේ නැහැ කියන කාරණාවත් 100%ක්ම හොඳටම තහවුරු කරගෙන ඉන්න නිසා. නමුත් අද බොහෝ අයට මේ උපදින විට තිබුණ මට්ටම මැරෙනකොට නැතුව යනවා. සමාජයේ ඉන්න හුඟක් අයට උපදිනකොට තිබුච්ච සත්‍යය මැරෙනකොට නැහැ. පුංචි ළමයින්ගෙන් බලන්නකෝ. සමහර දරුවෙක් පුංචි කාලේ මොන තරම් මේ ගුණ ධර්ම වලට ලැබියාවක් තියනවද? ආම්දු කෙනෙක් දැක්කම වැඩිහිටියෝ කියන කලින් දුවගෙන ගිහිල්ලා වඳිනවා. වාහනේ යනකොට චෛත්‍යයක් බෝධියක් දැක්කම අත් දෙක එකතු කරලා වඳිනවා. ගෙදර හිටියත් මලක් පහනක් පූජා කරනවා කියන එක වැඩිහිටියෝ නොකලත් පුංචි අය කරනවා පුළුවන් ඇටියට. මහා පුදුම ශ්‍රද්ධාවක්. එතකොට ඉපදෙනකොට එහෙම තිබුණා. මැරෙනකොට මැරෙන්නෙත් ඒක දිනු වෙලාද? නෑ ඒක දිනු වෙලා නෑ. ඒක ටික කාලයයි තියෙන්නේ. ඒක හැමම හැමම නැතුව යනවා. ඒකට හේතුව තමයි මග පෙන්වන්න සත්පුරුෂයෙක් හම්බ වෙන්නේ නැති එක. පුංචි කෙනාගේ ශ්‍රද්ධාව දැකලා මේක දියුණු කරන්න පුළුවන් ශ්‍රද්ධාවක් කියලා දැනගෙන ඒක දියුණු කරන්න යම් කෙනෙක් පටන් ගත්තොත් මේ පුද්ගලයා එතනින් හුඟක් ඉහළට හුඟක් ඉහළට එනවා. නමුත් එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම් එහෙම වෙන්නේ වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා මේ පාරමිතාව පුරුදු කෙනෙක් සඳහන් කරනවා මායя පිළිබඳව සඳහන් කරනකොට. මායя කියලා කියන්නේ මාර කියන තැනට එන්නත් පාරමිතා පුරුදු කෙනෙක්. කාන්තාවකට ලබන්න බැරි දේවල් පිළිබඳව සඳහන් කරනකොට ස්ත්‍රියකට බුද්ධත්වය ලබන්න බෑ. අදහසක් තියනවා නම් ඉස්සරල පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කරලා ඉන්න වෙනවා. සක්‍ර දේවේන්ද්‍ර වෙන්න බෑ. සක්විති වෙන්න බෑ. මාරදිව්‍ය පුත්‍රයා වෙන්නත් බෑ. එතකොට දැන් තේරෙනවද මාරයා කියන තැන තියෙන උසස් බව කොච්චරද කියලා. පාරමිතා පුරන්න ඕනේ. දැන් ලෞතර බුදු වෙන්න පාරමිතා පිරුවා. සක්‍ර දේවේන්ද්‍ර වෙන්නත් පාරමිතා පිරුවා. වෘතපද හතක් සමාදන් වෙලා පූර්ණේ කළානේ. ඒ වගේම තමයි සක්විති වෙන්නත් පාරමිතා තියෙනවා. මායя වෙන්නත් පාරමිතා තියෙනවා. එතකොට කොහෙද යන්නේ? පාරමිතා පුරලා. දිව්‍ය ලෝක හයේ ඉහළම සැප තියෙන දිව්‍ය තලය. මොනතරම් සැපයිද කියන කාරණාවත් හිතාගන්න බෑ. එහෙම පාරමිතා පුරලා එතෙන්ට ගිහිල්ලා ඇයි මෙයා පව් කරන්නේ? හරියට පව් කරනවා. ඒකනේ මායя කිව්වේ. ඇයි මේ පව් කරන්නේ? ඒක තමයි ඒ තානාන්තරේ හැටි. මේ කැමැත්තෙන්ද තානාන්තරේ නිසා පව් කරන්න සිද්ධ වෙලා. එහෙමනම් එවන් තානාන්තර ලැබනවා කියන එක මහා වාසනාවන්තයි. ඒක පව කරන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වනකොට ඉතින් තව කරුණු ඕන තරම් සාකච්ඡා කර හැකියි. කෙනෙක් උත්සාහ කරනවා අපි කියමු නීතිඥයෙක් වෙනවා. බොහෝම ධාර්මිකයි. බොහෝම ගුණ පුරනවා. වෘත්තීය නීතිඥයෙක්. එහෙම නැත්නම් නඩුකාර ධූරය. ඉතින් වැරදි කාර්යොත් එක්ක ඒගොල්ලන්ගේ කටට උත්තර දීදී දීදී අහගෙන අහගෙන යනකොට බොරුත් කියන්නේ බොරුත් කියන්න වෙනවා. කැමති නෑ බොරු කියන්න. නමුත් වෘත්තිය නිසා බොරු කියන්න වෙලා. කැමති නැහැ ප්‍රාණඝාත කරන්න. වෘත්තිය නිසා මරණ දඬුවම නියම කරන් වෙලා තියෙනවා. එතකොට ඒ තමයි වෘත්තියේ වෙනස. කැමති නැහැ. මායයටත් ඒකයි වෙලා තියෙන්නේ. පාරමිතා පුරලා එතෙන්ට ආවේ. නමුත් මේ මායя කියන තනතුරේ හැටියට බොහෝ වෙලාවට පව කරන්න සිද්ධ වෙනවා. එහෙනම් විශාරදයි කියලා කිව්වේ කිසිම කරුණක් නිසා Tamanට තැති ගැනීමක් එන්නේ නැහැ. මොකද දන්න දේ කෙලවරකටම දන්නවා. ඒ දන්න දේ නිසා වැරද්දක් කරලා වැරද්දක් කරලා නැහැ. අන්න අයට පැහැදිලි කරලා දෙන්නත් හොඳටම හොඳටම දන්නවා විශාරද බව. ඊළඟට තියෙන්නේ බහුසුතා. ව්‍යක්ත, විශාරද, ව්‍යක්ත, විනීත, විශාරද, බහුසුත. මේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල්. එහෙනම් විශාරද කියලා කිව්වේ දහම් මඟ තුල මනාව පෝෂණය වෙලා ඉන්නේ. මේ පිටකේ තුල හොඳට සන්තරපණය වෙලා ඉන්නේ. කොහෙන් කතා කෙරුවත් හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා පවකට යන්න පැත්තක් ඇත්තෙම නැහැ. කොයි පැත්තෙන්ද සිල් කැඩෙන්නේ හැම පැත්තම දන්නවා. ඊළඟට බහුශ්‍රත බව. බොහෝසේ ධර්මය අහලා තියෙනවා. බොහෝ දේවල් අහලා අහලා දන්නවා බහුශ්‍රතා ධර්මය අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පිටකේ හදාරන්න කියලා තියෙන්නේ දීඝනිකායේ ඉඳලා. මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න කිව්වේ දීඝනිකායේ ඉඳලා. හදාරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණයේ වටිනාකම මනාව පැහැදිලි කරලා කරපු එක දේශනාවක් තමයි මේ සෝතානුගත සූත්‍රය. ආන්‍ය සෝතානුගත සූත්‍රයේ සඳහන් කළා ආකාර පහක් යටතේ ධර්මයේ ප්‍රගුණ කරන්න කියලා. මොකද්ද මේ ආකාර පහ? සෝතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, ditthiya suppatividdha. බහුශ්‍රත වෙන්න නම් මේ මේ ආකාර පහෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ. සුතා හොඳට අහන්න ඕනේ. මනාව කන් යොමු කරන්න ඕනේ. වචනයක් වචනයක් පාසා මනාව ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕනේ. සුතා, දතා, ඇහුවට මදි. අහපු ධර්මය හොඳට ධාරණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අහනවා, ධාරණය කරගන්නවා. වචසා ಪರಿචිතා. වචනයක් වචනයක් ගානේ තමන්ගේ භාෂාවෙන් ඒක තමන්ගේ පැත්තට තමන්ගේ වචනයට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් පිළිතුරේ මේ කාරණාව ඇතුලේ තවත් කාරණාවක් කියනවා. මුල් පියවරවල් තුනම හරියටම කරනවා නම් පාලියෙන් කරන්න වෙනවා. සුතා, දතා, පටිසහ පරිචිතා. මේ හැම කාරණා ටික පාලියෙන් කරලා ඊළඟට තමයි තමන්ගේ භාෂාවට හරව ගන්න ඕනේ. මනසානුපෙක්කිතා. ධාරණය කරගෙන මනසට නගා ගන්න ඕනේ. මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා. ඊළඟට දැන ඉගෙනගත්ත ධර්ම කාරණාවත් එක්ක මේක මනාව ගලපගෙන ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ ආකාර පහෙන් සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුපටිවිද්ධා. මේ ආකාර පහෙන් මනාව ධර්මයේ යම් කෙනෙක් අහලා මතක තියාගෙන නිවැරදිව වචනයෙන් වචනේ උච්චාරණය කිරීමේ හැකියාව ඇති කරගෙන අටුවාවට අනුව මේක මනාව තේරුණුත් අරගෙන මොකද සූත්‍රයෙන් විතරක් මේක තේරුම් ගන්න බෑ කවදාවත් අටුවාවත් එක්කම මේක අධ්‍යයනය කරන්න ඕනේ මනාව අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. තමන්ගේ භාෂාවෙන් උපරිම ලෙස ඊළඟට ඒක වටහා ගන්න ඕනේ. ආන් එහෙම යම් කෙනෙක් මේ කාරණාව මනාව තහවුරු කරගත්තනම් අවබෝධ කරගත්තනම් සඳහන් කරන විදර්ශනා ඥාන දක්වාම තමන්ගේ හිත ධර්ම කාරණාව මත දියුණු කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා. විදර්ශනා ඥාන දක්වාම මේක දියුණු කරන්න ඕනේ. අහන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ, වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ, හිතට නගා ගන්න ඕනේ. ඊළඟට විදර්ශනා ඥානයක් දක්වාම ධර්මයේ මෙනෙහි කරන්ඩ පුළුහංකම ඇති කරගන්න ඕනේ. ditthiya suppati vidda කියලා කිව්වේ ඒකයි. ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕනේ. ඒ ධර්ම කාරණාවට අනුව ජීවිතයේ දිහා සමාජයේ දිහා බලලා ප්‍රඥාවෙන් සසරත් එක්ක මේ කාරණාව විනිවිද දකින්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට බොහෝ ඇසු පිරු දහම් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඇසු දහම් තියෙනවා පිරූ දහම් තියෙනවා. ඇසූ පිරූ කියලා කිව්ව එක යසූ දහම් සහ පිරූ දහම් අහලා විතරක් නිකන් ඉඳලා නැහැ. අහපු කාරණාව ජීවිතයට එකතු කරගෙනක් තියෙනවා. අහලා පිරිවහලා දෙකම කරලා තියෙනවා. ඒකයි අපි කියන්නේ ඇසූ පිරූ දහම් කියලා. ආන් එහෙම හොඳට තේරුම් අරගෙන යම් කෙනෙක් ධර්මයේ දිහා බලනවා නම් ඔහු ධම්මානු ධම්මපටිපන්නයි. ධර්මයට අනුව පිළිපදපු කෙනෙක්. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මාරයාට භාග්‍යතුන් වහන්සේ දුන්න උත්තරය. උදේවරු ධර්ම සාකච්ඡාව අපි මේ මොහොතේ මෙතකින් නතර කරලා දහවල් දාණයෙන් පස්සේ ඉතුරු කාරණා ටික සාකච්ඡා කරමු. එතෙක් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ දහම් කරුණු මනාව අවබෝධ කරගෙන ධාරණය කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මනාව ජීවිතයක් සාධාරණයක් සම්පූර්ණ වෙච්ච ජීවිතයක් සම්පූර්ණ කරගන්න ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා